අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 220 නැත්නම් 220 වෙනි වැඩමුළුවේ දෙවැනි දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා දුප්පටි විච්ඡා දස අරිය වාසාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා ඉදිරියෙන් තියාගත්තේ දුප්පටි විජ්ජහූ කරුණු 10 කතමේ දස ධම්මා දුප්පටි විජ්ජහා කියන මාතෘකාව අපි ඒක උද්දෘත කරගත්තේ දසුත්තර සූත්‍රයෙන් ඒකදී සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ මොම ලස්සන බගුවක් හදලා ප්‍රස්ථාරගත කරලා සරුවචනාංශයේ දේශනා කරන ලද කරුණු මල් මාලයක් වාගේ තොරණක් වාගේ ලස්සනට හරි ගස්සලා තියෙනවා. ඒකල අපිට සහතිකයක් දෙනවා. දසුද්දරං පවක්ඛාමි ධම්මං නිබ්බානපත්තිය. මම මේ දසුත්තර ධර්මය ප්‍රකාශ කරනවා නිවනටපත් වීම සඳහා. ඉතින් ඒ නිසා වැඩ කරන පිරිසක් වශයෙන් අපි වාගේ මේ පූර්ණ කාලීන භාවනාවකදී ගත කරන අපි මේ වගේ සූත්‍රයක් පරිශීලනය කිරීමේ කරුණු දෙක තුනක් ආනිසංස වාසිය ලැබනවා අපිට එදිනෙන්ට අවශ්‍ය කරන කමටහන අපිට ලැබෙනවා. ඒ වගේ වෙනි සූත්‍රයක් නිම වෙනකන් ඇහුවොත් පන්සාලිස් වසක් පුරා සරුවචනසේ දේශනා කරපු ධර්මය අතට පිටු කරගත්තා වාගේ එහෙම නැත්නම් අපිට භාවනාවට අදාළ කොටස ප්‍රතිපදාව තේරුම් ගත්තා වගේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරිකත්වයෙන් අපි වාගේ අවුරුදු 2006 එකට පස්සේ පහළ වෙන විනය ජනතාවට අල්ලා ගන්න පුළුවන් දරා ගන්න පුළුවන් අපල කණ්ඩ පුළුවන් ප්‍රමාණයට පිටු කරලා දෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා මේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා එදා ඒ වත ඒ භාරය ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් අපේ භාරය තමයි කාර්ය භාරය තමයි හොඳට තේරුම් අරගෙන අපේ භාවනාවට සම්බන්ධ කරගෙන මූල ධර්ම වශයෙන්ත් අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක යෙදෙන්නේ භාවනාවේ කොයි සම්දිස්ථානද කියලා ඒක දැනගන්න ඕනේ. ඒ ඒ තැන්වල අපි ඒක සාක්ෂාත් කරගන්න ඕනේ. තව කෙනෙකුට කියලා දෙනකොට මේ සාරිපුත්‍ර සාන්තිගේ පොත පෙන්නලා මෙන්න මෙතනයි මේක තියෙන්නේ. කරුණාකර මේක සම්බන්ධ කරගන්න තමන්ගේ ජීවිතයට කියලා. එතකොට අපට අප කරා පැමිණිච්ච මේ ධර්ම પરම්පරාව අපිත් වැඩ අරගෙන ඒ වගේ අපේක්ෂා කරන අවංක කෙනෙක් ඉන්නොනම් දෙන්න හොඳ මාර්ගයක්. ඉතින් මේ දුප්පටි විජ්ජය කියන්නේ විනිවිද දැකීමට දුෂ්කර කරුණු 10 එහෙම වුණාට ඒක විනිවිද දකින්න ඕනේ. ඔය කියන ආර්ය වාසයට යන්න. කියන්නේ ජීවිතේදී අපි ආර්යයන් වහන්සේ නමක් විදිහට වාසය කරනවා නම් ආවාසයක් තියෙනවා නම් විසීමක් කරනවා නම් මේ කරුණු 10 තියෙනවා. ඉතින් ඒකේ දොරටුව එහෙම නැත්නම් එලිපත්ත නැත්නම් මකර තොරණ වගේ තියෙන්නේ මේ ප්‍රහාණය කළ යුතු ධර්ම පහ. එහෙම නැත්නම් කියනවා නම් ඒ පරිඋත්ථාන කෙලේශ භූමිය. එහෙම නැත්නම් කියනවා නම් දස මේ පංච නීවරණ. ඉතින් මේ නිවන ආවරණය කරන්න ආ වූ මේ ධර්ම පහ අයින් වුණාට පස්සේ කෙනෙකුට ඥානතෝ යථා භූතං පස්සතෝ ඥානතෝ සමාහිතෝ වික්ඛවේ යථා භූතං ඥානාති පස්සති කියලා සමාහිත වෙච්ච ගමන් යාට කන්දක් උඩට නැගපු කෙනාට ඈත පේනා වගේ ගස් හස්සේ ඉන්න කෙනෙකුට වඩා ගොම්මනේ ඉන්න කෙනෙකුට වඩා පේනා වගේ ඈතක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි මේ කාම ලෝකයෙන් ඉස ඔසවනවායි කියලා කියන්නේ. එහෙම නැත්නම් කාම ගුණ, කාම සංඥා කියන මේ දෙකෙන් ඉසෝසනවායි කියලා කියන්නේ මේ ප්‍රහාණය කළ යුතු පහ ප්‍රහාණය කරන එක. ඉතින් ඒක ගිහිව ඉඳගෙන අමුදරුවන් රකිමින් මේ දහසකුත් එකක් කටයුතු කරමින් කරන්න බෑ කියන නිසා හුඟක් වෙලාවට ඒක මේ පැවිද්දන්ට හේතු කරලා තියෙනවා. එහෙම නැත්නම් ගෞතම සිරි සම්බුද්ධ සාසනය කරගන්න බෑ. මෛත්‍රී බුද්ධ සාසනය කරගන්න පුළුවන් කියන ආදි වශයෙන් අවුරුදු 20කට ටිකට ඉස්සලා තිබුණේ සම්පූර්ණ මේක අමස් පෙට්ටියට දාලා කරන්න බෑ කියන එක. නමුත් මේ වෙනකොට මේ 20 30ක් ඇතුළත විශාල පිරිසක් උත්සාහ කරලා ඒ කොහොම ආපු එකක්ද දන්නේ 아무තු යෝගයක් කරපු නිසා පේනවා ඒක එහෙමම ගිහි අපට බෑ වගකීම් තියෙන නිසා බෑ කකුල කැඩිච්ච නිසා බෑ කන කැපිච්ච නිසා බෑ මේ කතා නෑ දැන්. දැන් බහැලා වැඩ. අපි මේ මධ්‍යස්ථාන හදනකොට 35 ඉන්න කාලේ පුදුම තදබදයක් තිබුණේ ඉඩ නෑ. විශේෂයෙන් 60ට නැංගකට පස්සේ අඩුවේ කියලා හිතුවා අඩුනේ නෑ. 100ට නැංගුවාට පස්සේ ඒකාන්තයෙන්ම අඩුවේ කියලා හිතුවා අඩු වෙන්නේ නෑ. ඒ තරම්ම මේකේ අවශ්‍යතාවය තියෙනවා. ආන්නේ වගේ උනන්දු පිරිසක් ඉන්න තැනකදී කොහොමද දැනගන්නේ දැන් මගේ පහ මගෙන් අයින් වුණා කියලා එහෙම නැත්නම් මේ ප්‍රහාණය කළ යුතු මේ මුල් පහ මං අයින් කරා කියලා දැනගන්න හම්බ වෙනවනම් ඒක ඇත්තටම මේ සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන එක්කෙනෙකුට සල්ලං වුණා වගේ එලිපත්ත පෑන්නා වගේ මකර තොරණෙන් ඇතිරුණා වගේ සතුටක් ඇති කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් තමයි අපි ආධ්‍යාත්මික ප්‍රවිෂ්ටයක් ලබා ගන්න. එහෙම නැතුව ඉන්නවා නම් අපි සුද්ධ වශයෙන්ම පෘ탁ජනයි. එහෙම නැත්නම් සුද්ධ වශයෙන් ගෘහස්ථයි. මේක තමයි කාය විවේකයේ ලබාගත් කෙනා චිත්ත විවේකයේ ලබාගත්තයි කියලා කියන්නේ මේ නීවරණ පහයින් කරගන්න පුළුවන් වුණා නම් එයා ඒ ලැබපු කාය විවේකයේ හොඳ දෙයකට ආයෝජනය කරලා තිනවා යම් හේකින් ඒ කාය විවේකයේ ලබා ගැනීමට අබිනිෂ්ක්‍රමණය කරපු කෙනෙක් චිත්ත විවේකේ දන්නෙත් නෑ සාක්ෂාත් කරගනත් නෑ බෑ කියලා ඉන්නවනම් ඒ කාය විවේකයට තරම් නෑ ඒ පුද්ගලගේ චර්යා. ඉතින් ඒක අපි හිතුවේ හිතන්නේ ගිහි කාලේ මමත් හිතුවේ එහෙමයි මේ විදියට ඒ නිවර්ණ පහ අයින් කරලීම පැවිද්දන්ගේ කාර්යයක් ගිහියන්ට අපිට ඒක අදාළ නැහැ ඒක මොකද ඒගොල්ලෝ පැවිදිලා ආරණ්‍ය ගත කරන්නේ ඒකටයි රුක්කමූලව ගත කරන්නේ ඒකටයි ශුන්‍යකාරය ගත කරන්නේ ඒකටයි ඒ නිසා මේ පැවිද්දන්ට ඔක්කොමල වඳින්නේ මේ අඩුවානේ මේ නීවරණ ටික අයින් කරන්න ඇති කියලා. නමුත් අහ් ඛේදේකි අහෝ ඛේදේකි ඇත්තෙම නැහැ. සංඝයාන්තේ ගාව ඒ තරමටම ඒක පැත්තකට දාලා. ඉතින් ඒ වුණාට අර්ථෙන් ධර්මෙන් ගියන් අනුශාසනා කරනවා. දැන් ගිහියෝ ඉන්නවා ඊට වැඩි උඩ තට්ටුවට නැගලා. ඒ නිසා ගිහියන්න පුළුවන් වෙලා තියෙනවා දැන් පැවිද්දන්ට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන්න. ඉතින් ඊටත් වැඩිය පුළුවන් වෙනවා මුස්ලිම් මිනිස්සුන්ට ඒක කරන්න. ඊටත් වැඩිය පුළුවන් වෙයි දෙමළ මිනිස්සුන්ට ඒක කරන්න. ඊට වැඩිය පුළුවන් වෙයි Hindu කෙනෙකුට කියලා දෙන්න. මොකද මේ අවශ්‍යතාවය එතකොටක් තියෙනවා. ගොඩෙනකොට අවශ්‍යයි. මේක මේ සරලව මේ කලහයක්ක් වට කියලා දෙන්නයි ඊ අපි විනාඩි 35ක් විතර ගත්තේ. අපි ඒක පොඩ්ඩක් අද මාත්‍රකාවට ප්‍රවිෂ්ටයක් වශයෙන් මතක් කරොත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ විසින් ඒ කායන මාර්ගයේ වශයෙන් කියාපු දේශනා කරපු ඉදිරිපත් කරපු සත්‍යමත් වෙන හැම චිත්තක්ෂණයකම නිවර්ණ පහම නැහැ. ඒ නිසා කෙනෙකුට සාක්ෂාත් කරගන්න පුළුවන් නම් මේ සත්‍යමත් බව ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් නම් සත්‍යමත් බව උරගාලා කියන්න පුළුවන් නම් සපෙලා කියන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණ ඒකාන්තයෙන්ම නිවර නැහැ. ඉතින් අපි කොහොමද දන්නේ සත්‍යමත් කියලා? එක්ක අපි නීවරණ නැති බව දැනගන්න නැත්නම් සත්‍යමත් බව දැනගන්න. ඉතින් මේ දෙක අපි හිතනවා නම් මේක කර්මස්ථානාචාර්යවරේ අපිට සාතිකයක් දෙයි. නැත්නම් බුදුහාමුදුරුවෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ එළ අපිට සාතිකයක් දෙයි කියලා ඒක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. මේ බණ කියන්නේ ඒකට තමයි. මම මේ චිත්තක්ෂණේ නීවරණ සහිතවද ගත කරන්නේ රහිතවද ගත කරන්නේ. මම සතියෙන්ද ගත කරන්නේ නැද්ද ගත කරන්නේ. මේක කියලා දෙන්න ගියාම මොනම භාෂාවකින් කරන්න බෑ. මොකද භාෂාව ඒ තරම්ම සීමිතයි. උදාහරණයක් වශයෙන් කියනවා. එතකොට මම හිතනවා ඒක හඳුනා ගන්න පුළුවන් වෙයි කියලා. අද දෙන්නෙක් විතර ලියලා තිබුණා මේ ප්‍රශ්න සාකච්ඡාවේදී මගේ හිත පිට ගියා. සක්මනේදී මම නැවතත් සක්මන්ට හිත ගත්තා. මගේ හිත පිට ගියා. පරියංගේදී මම නැවතත් පරියංගයට හිත ගත්තා. ඉතින් ඒකේ නාගෙන් ඇහුවා අපි අහන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් කොහොමද දන්නේ පිට ගියේ හිත නැවත සක්මන්ට ආවයි කියලා. කොහොමද දන්නේ මේ පිට ගියේ හිත නැවත භාවනා කරමින් හිටපු පරියන්කරමුන්ට ආවයි කියලා. ඉතින් යා එතකොට බහ තෝරනවා. කවදාකවත් හිතපු නැති ප්‍රශ්නකින් හිතපු නැති මොලේ කොටසක් ක්‍රියාත්මක වෙලා පිටිගිය හිත බව දන්නෝ. ඒක සද්දයක්, ඒක වේදනාවක්, ඒක හිතවිල්ලක්, ඒක රූපයක් මොකක් හරි වෙන්න පුළුවන්. ඒතර දැන් ආපහු ආවා. ආවයි කියලා කිව්වට යාට කියනවා එහෙම හරියන්නේ නැහැ. ඒක සපේලා උත්තර දෙන්න ඕන. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒකට කියන්නේ අපදානේන සම්පායති කියලා වචනයක් තියෙනවා. අපදානේන සම්පායති කියලා කියන්නේ චර්චෙන් සපෙලා කියන්න ඕන. ගෙන්නන්න ඕන උසාවියට. ගෙන්නලා අහන්න ඕනේ හිත ගිය බව දන්නේ කොහොිට පිට ගිය බව දන්නේ හිත පිට දන්නේ මගේ හිත සද්දයක් අහුවා. මගේ හිත රූපයක් දැක්කා. මගේ හිත වේදනාවක් වින්දා. හිතවිල්ලක් ආවා හරි. දැන් ඊට පස්සේ ඒක දැනගෙන අරමුණට ආව කොහොමද දන්නේ? ආ මගේ හුස්ම නාසයේ සීතලට වැදීගෙන ඇතුළට යන මට තේරෙනවා වන්නාස්පුඩුයි. එහෙම නැත්නම් උණුසුමට වැදීගෙන පිට වෙනවා මට තේරෙනවා. එහෙම නැත්නම් ඇවිදිනකොට වැල්ලේ සීතල ගතිය මට පෑගෙනකොට චර්චර ගාලා දැනෙනවා. ඉතින් අඩු ගානේ ආරම්භයක් කරන නෙවෙයි වරද්දලා නැවත අරමුණට හිත ගන්න වෙලාවේදී ඒ අරමුණට ඇත්තටම ප්‍රවිෂ්ඨ වුණා ඇත්තටම ස්පර්ශ කරා ඇත්තටම ප්‍රත්‍යක්ෂණය කරා ඇත්තටම සපේලා කියන්නේ කියන එක ඒ කියන කතාවේදී අහන කෙනාට තේරෙනවා මෙයා බොරු කියනව නෙවෙයි කියලා. භාවනා කරන්නේ නැතුව ඔක කියන්න ගියොත් ඒ කාන්තේම අහුවෙනවා. ඒ කාන්තිම උසාවියේදී තේරෙනවා මෙයා තතනනමයි කියලා. අර චරිතයෙන් සපේලා උත්තර දෙන්න බෑ. ඉතින් මෙන්න මේ චරිතයෙන් සපෙලා උත්තර දෙනකොට එයාට සාක්ෂාත් කරණයක් සිද්ධ වෙනවා. එන්නේ ඒ චිත්තක්ෂණේ. මේ ආරම්භක සතිය නෙවෙයි මේ. පිට ගිය හිත නැවත Tamange මූල කර්මතන්ට ආවට පස්සේ කවදාකවත් ඒක උරගා බලන්නේ නැතුව කවදාකවත් ඒක සාක්ෂාත් කරන්නේ නැතුව කවදාකවත් ඒක අදුරු ප්‍රත්‍යක්ෂයක් නැතුව කියන්න එපා කාටවත්. කිව්වොත් ඒක උත්තර බඳිට ඇසලා ඉන්න මම ගියා ඇයි මං කොහොමද දන්නේ ගියයි කියලා. ගියේ මේක නිසා. ඉතින් මේක අපි පොඩි සතිපාසලේ පොඩි උන්ට කියලා දෙනවා. කියලා දෙවිලා ඒගොල්ලන් කියනවා හරි දැන් හරිනේ වැඩේ හරිනේ. පිට හිත යන්න අරින්න කොහොමද ගත්තේ කියලා දැනගන්න. ඉතින් ඒ ළමයි කියනවා මම භාවනා කරා. භාවනා කරනකොට මට සද්දයක් ආවා. කොහොමද මම දන්නේ සද්දයක් ආවා? ඒක කුරුළු සද්දයක්. ඒ නිසා මම දන්නවා මගේ හිත අරමුණේ නැහැ කියලා. මට තේරුණා මං නන්නත්තර වෙලා ඉන්නවා කියලා. ඒ නිසා හිතනකොට මගේ හිත ආනපනට ආවා. එතකොට මට නාසිකාග්‍රේ සීතල වැටුණා. එතකොට මම දන්නවා පිට ගියේ හිත නාසිකාග්‍රේට ආව සතියට ආවයි කියලා ගිරව් කතා කරනවා වගේ කියනවා. ඔහොම දෙයක් කවදාකවත් පන්ති කාමරේක උගන්වන්නේ නැහැ. කවදාවත් නැහැ. ඒ ළමයා සපේලා උත්තර දෙන එකක් නෑ. අයිසෙක් නිව්ටන් මෙහෙම කිව්වා. රොබර්ට් නොක්ස් මෙහෙම කිව්වා. අරයා මෙයා කිව්වා මෙයා මෙහෙම කිව්ව කියලා. අර ළමයා ගලුවට වක් කරන්න ගියාම ඒ ළමයා රොබර්ට් නොක්ස්ගේ බාප්පයයි. එළමඩ කිසි අදාළ භාවයක් නැහැ. ගුරුවරු උගන්වන්නට පිස්සු. ඒගොල්ලෝ දන්නෙත් නැහැ රොබර්ට් නොක්ස් කියන්නේ කවුද කියලා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ අයිසෙක් නිව්ටන් කියන්නේ කවුද කියලා වක් කරනවා. එළමෙන් ඇහුවනම් පිටිගේ හිතක් කොහොමද ආවේ කියලා අනේ පුදුම ආසාවක් තියෙන එක කියන්නේ. හැබැයි මේ නාකියෝ ගාව නාකිච්චෝ ගාව ඒ ආසාව නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ ප්‍රශ්න කරනවා මාව මේ කොටු කරන්න හදනවා හරස් ප්‍රශ්න අහනවා. ඒක හර නැහැ කිය. පොඩි උන්ගේ එහෙම ගන්නෑ. පුලික හුදුවට කතා කරලා ඇහුවොත් බබා කොහොමද කියන්නේ කියලා ඒක හරි ලස්සනට බහතෝරන හැටි. ඉතින් හරි ආසයි මම මේ වගේ සභාවක පොඩි උන් දෙන්න තුන් දෙනෙක් ඉන්නවනම් උන් සමහරලාට පිස්සු කෙලිනවා ඒක ඇත්ත. හැබැයි ඒ කියන කතාව අහගෙන හිටියොත් පේනවා මේ නාකියෝ නාකියෝ කොහේ බලාගෙන තින්නේ කියලා. කොච්චර ජීවත් එකෙකුට අක්කත් ඒක තේරෙන්නේ නැහැ. තමා වෙන්න ඕනේ මගේ වචන දිහාතර වැඩි ඇති. මම මේ බොහොම අනුකම්පාවෙන් කතා කරනවා. කදාවත් එහෙම හිත ආපහු ගියේ කාවයි කියනකොට ඒකට සාක්ෂි දෙන්නේ නැහැ. වැඩක් නැහැ. ඒ කතාවෙන් වැඩක් නැහැ. ඒකේ ගෙත්තමක් විතරයි. ඒක නිකන් ලිඳ ගාව ලීලයි ගමනයි චම්පයි ඒකයි බානුමති නයනයි සඳසේ ඒකයි. දියගෙන හැමට එන ලිඳ මේකයි. ඒ ලිඳ ළඟ නිතරම අවිවේකයි. ඒ බයිලා කතයි වට කියන්නේ. මේ සපේලා උත්තර දෙන එකක් නෙවෙයි. සපේලා උත්තර දෙන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ ආපා ආවා හුස්ම වැදිනවා තේරුණා පය පොළේ වැදුනා තේරුණා ඒ චිත්තක්ෂණේ නීවරණ පහම නැහැ. ඒක මේ පිටිගියේ හිත නැත්නම් අරමුණට එනකොට යකෙක් ගහලා තොවිලයක් කරපස්සේ යකා යන්නේ කිරියත්තක් කඩාන නඩේ හුතුන් නඩේ හූ කියාගෙන. එහෙම ගියේ නැත්තම් බොරු. යකා ගිහිල්ලා නැහැ ඉඳලත් නැහැ යකෙක්. යකා ගියා නම් ඌ රෑදේ රැහැමද කිරියත්තක් කඩාගෙන තුන් නඩේ හූ කියාගෙන යන. ඒතර බුදියාණී මිනිසුන්ට තැන යකා ගියයි කියලා. අන්නේ වගේ සතිය පිහිටුපු වෙලාවේ අනිවාර්යයෙන්ම අකාලිකවම ඒහිපස්සිකව ඕපනයිකව පච්චත්තං වේදිතබ්බව මේක තේරෙනවා. ඒ තේරෙන එකේ ওই ඥාන පිරිම් ભેදයක් පැවිදි පැවිදි ભેදයක් උගත් නුගත් ભેදයක් නැහැ. හැබැයි ඒක ඒ කිනාට කියව ගන්න බහතෝරලා දෙන්නේ නැත්නම් ඉතින් ඒක නිකන් ගොළුෙක් දකපු හීනයක් වගේ කියා ගන්න බෑ. නමුත් මේ ළඟදී ওই ඊපෙරදා අපි යන වෙලාවේදී මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ඇවිල්ලා අපිට කියනවා මම ඇවිල්ලා තියෙන සංසෙත් එකක් භාවනා කරන්න අපිට දැන් පුළුවන් උපක්‍රමයක් තියෙනවා නල්ලට හයි කරපුවාම පොඩි ඉලෙක්ට්‍රෝඩ් එකක් සෙල්ෆෝන් එකේ පේනවා මේ හිතෙන් මොන වගේ තරංගද පිට වෙන්නේ කියලා. එතකොට හිත පිට ගියාම කොහොමද? නැවත සතියට පිහිටියාම කොහොමද? පිහිටපු සතිය ටික වෙලාවක් හිටියාම කොහොමද? නින්දෙදී කොහොමද? නිර්වින්දනය දුන්නාම කොහොමද? කෙනෙකුට නිර්වින්දනයක් දුන්නාම මොලේ නිකුත් වෙන තරංග. නිින්දක් යනකොට නිකුත් වෙන තරංග. මේ පිට යගිය හිතක් නැවත ඇතුළට ඇවිල්ලා ටිකටම සතිය පවතින පවතින තරංග වලින් කියන්න පුළුවන් සෙල්ෆෝන් එකේ ඇප් එකෙන් මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා දැන් ගොළුවන්ට භාවනා කරලා ගොළුවගේ හිත තියෙන සතියේද අසතියේද කියලා ගොළුවා නොකියුවත් අල්ලන්න පුළුවන්. මම හිතන්නේ මේගොල්ලෝ හරිය කැමති වෙයි එහෙම සූත්‍රයක් තියෙනවා පොඩ්ඩක් කුත්තු කරලා බලලා සෝවාන්ද කියලා බලන්න පුළුවන් නම් කුත්තු කරලා මට පළවෙනි ධ්‍යාන දින්නවද කියලා බලන්න පුළුවන් නම් එච්චර ගහනක් නැහැ 26යි මම හිතනවා සෑහෙන උපකරණ වෙලද වියදම් වෙයි කියලා. මේගොල්ලන් භාවනා කරුවේ නැතත් මේ කුත්තු කරලා කියන්න පුළුවන් උපකරණ හොයන්නේ. ඒක තමයි කමට අනුසුදාන සාන්ත මම කොහි හරි වගේ දින්නේ පළවෙනි ධානයේ වගේද නැත්නම් ගෙදර ගිහිලා කියනකොට මම සංකාරූපිකා කියලා කියන්නේද නැත්නම් උදයබ්බේ කියලා කියන්නේද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කියන්නකෝ කෙලින් ඒක ඒක ඔටුන්නක් දැම්ම වගේ පච්ච කෙටුව වගේ මේක ස්ථාවරව තියෙන එකක් කියලා තමයි කට්ටිය හිතාන්නේ ඉන්නේ. ස්ථාවර වෙනවා. එහෙම නැත්නම් නමුත් මම මේ කියන්නේ තදංග වශයෙන් ඒ ඒ තැන නීවරණ නැති වෙලාව හරියට දැනගෙන කියන කෙනාට ඒක අගය කරන කෙනාට විතරයි විස්කම්බන වශයෙන් මේක නැති කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ ලැබිච්ච එක අගය කරන්න දන්නේ නැත්නම් සපෙලා කියන්න බැන්නම් මණිකලේ පය වැදුනට කණාය හිඳලා ගනීද කිව්වාගේ ඉතින් කිසි ලාභයක් වෙන්නේ නැහැ. ලාභයක් නොවෙනවම නෙවෙයි බොහෝ විට නොවෙනවා වගේ. ඉතින් ඒකයි මේ කියන්නේ ඒක හොඳට සපෙලා කියන්නේ. එහෙම කිව්වට පස්සේ පිට ගියේ හිත හෝ ආධුනිකයා කරන ප්‍රධාන ප්‍රයත්නයේදී මෙනෙහි කිරීම නිසා හෝ එක දිගට චිත්තක්ෂණ ටිකක් නිවන තිබුණෙම නැතුව අරමුණේම සතිමත්වම අප්‍රමාදීව උදිකලාවම ප්‍රමෝදයෙන් හිත පවතිනවා නම් ඒ කෙනාට අර චිත්ත වීදියේ දික් වෙන්න දික් වෙන්න එහි පවතින කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න හොඳට තේරෙන්න පටන් ගන්නවා. ආරක්ෂණ මාත්‍ර වශයෙන් වැටෙනවට වැඩි ප්‍රකාශ ශක්තියක්, sannivedana ශක්තියක් එනවා ඒක දිගට පවතින කෙනාට. නමුත් අර ක්ෂණ මාත්‍ර වශයෙන් වෙනකොට ඒකේ අගේ කිරීම හරහා ඒක සමාදන් වීම හරහා ඒකට බහතේරිම හරහා තමයි අපි ආර්ය භූමියට යන්න ආර්ය වෝහාරය කියලා ආර්ය විවහාරي තේරුම් ගන්න. ඉතින් ඒකෙදී ඒ කෙනා දුන්න තෑග්ග බාර ගන්න ඕනේ. මට මෙහෙම වුණා. ඒක බාර ගන්න ඕනේ. ඒක දන්නේ නැත්නම් ඒකත් එකයි නොඋනත් එකයි කියන ගාන්න ගියොත් ලැබිච්ච තෑග්ගට ගරු නොකිරීමේ ශාපයක්. එහෙම නැත්නම් අඩුපාඩුවක් සිද්ධ වෙනවා. නිසා ඒක පුළුවන් තරම් පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ කමඨාන සුද්ධ කරනකොට අද්දුටු දේ, අද්දකපු දේ ඒ තාලෙටම කියන්නේ. ඒකට තමයි ආර්ය වෝහාරය කියලා කියන්නේ. එනිසා මේකට ආර්ය වාස කියලා කියන්නේ. එනිසා අපේ හිත ගොඩක් වෙලාවට තියෙන නිවරණ නැතුව. දන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාවට අපි හරි කම්මැලි, නිදිමතයි කියලා බීඩියක් බොන්න තියනවා කියන සුරුට්ටුවක් බොන්න ආසයි දෙනවා. චුයින්ගම් එකක් කපන්න හදනවා. පත්‍රේ පොඩ්ඩක් බලන්න හිතෙනවා. රේඩියෝ පොඩ්ඩක් අහන්න. ඒ කියන්නේ මොකක්වත් නීවරණ නැත්නම් කක්ක පැකට් එකක් සුපර් මාකට් එකෙන් හරි ගෙනලා ඔළුවේ දාගන්නයි අපිට ඕන වෙලා තියෙන්නේ. මේ වෙලා තියෙන නීවරණ නැතිකම එනිසා මේක අගය කරලා මම කොහොමද කොයි වෙලාවෙද මට මේක වෙන්නේ? මම මේක නැවත නැවත ඇති කරගන්න ඕනේ කියන කතාවක් gedara dore අමාරුයි. මොකද අපි මේ වට කරගෙන ඉන්න අමනුස්ස പ്രേත කොටස්. අසේවනාච බාලාන. ඒගොල්ලෝ ඉන්නම දෙන්නේ නැහැ. නිකන් හිටියොත් සයිකියාට්‍රික් කෙනෙක් ගාට රැයයි මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. මෙයාට ඔය කල්පනා කරගෙන ඉන්නවා සොක්‍රටිස් වගේ බලාගත්තත බලාගෙන ඉන්නවා. මොකද දන්නේ කියලා සයිකියාට්‍රික් කෙනෙක් ගාට ගෙනියයි. මොකද ගෙදර ඉන්නවනම් කච කචේ තියෙනවා. කච කචේ නැත්තම් එක්ක මානසික අසහනයක් එක්ක ලෙඩක්. ඒක නිවරණ නැති කෙනා දකින්න කෙනා තේරෙනවා ඒකයි සරුවචන් ආංශේ අරඤ්‍යගත වෙන්න කියලා තියෙනවා. රුක්ක මූලගත වෙන්න කියලා තියෙනවා. ශූන්‍යාකාරගත වෙන්න කියලා තියෙන්නේ. ඒක කරගන්න කෙනාට හරි කරගන්න අනුග්‍රහයක් දෙන්න පුළුවන් වෙන්නේ මේ අරියාවාස දන්න කෙනෙකුට විතරයි. දන්නේ නැති කෙනා අර පට ඉඳගෙන ඉන්න කෙනා තට්ටුවක් දාලා කියනවා වරෙන් මචං මහමුදි රාන්ඩෙන්ඩ ගියේ නැත්නම් තරහ වෙනවා. ඉතින් ඒකට කපේලා කියන්න පුළුවන් ගියොත් අම්මා තලාවී මට බෑ යෝ කියන්න බෑ අපිට. අපිට එහෙම එම කොන්දක් නැහැ. අර මල ගෙදර යන් මේ පාටියට යන් මේ shopping යන් කියනකොට හරි නෑ නේම නොගින් හොඳ නෑනේ තරහ වෙයි කියලා ඉතින් අපේ සිංහල කතාවක් තියෙන ඒව හොඳ නෑ කියන්නේ හිත හොඳ අම්මන්ඩි හැමදාම බඩින් කියලා කතාවක් තියෙන. ඔය හැමදාම බඩින් තමයි ඉඳ වෙන්නේ. බෑ කියන්න බෑ. ඉතින් ඒකයි උපයන්න බැරි කමක් නෑ ඇත්තටම ගෙදරතොර ජීවිතේ තමයි ළඟ පෞරුෂත්වයක් තියෙනවා උපයන්න පුළුවන් උපදේ දිහා මේ තදංග වශයෙන් තියෙන එක විස්කම්බන වශයෙන් පවත් ගන්නත් පුළුවන්. එම ගියාට පස්සේ යාට වෙලාවක් හම්බ වෙනවා මට කියලා පැයක් ඉන්න පුළුවන්. සමුච්ඡේද වශයෙන් අයින් කරලා මට පැයක් ඉන්න පුළුවන්. මේක පැය භාගයක් ඉන්න පුළුවන් මට මේකේ. මට තව ඉස්සරහට විනාඩි 5 10ක් ඉන්න පුළුවන් බාට මට වැටහෙනවා කියලා යාට පෙර දැක්මක් එනවා. ඒ පෙර දැක්මට අපි ශ්‍රද්ධාව කියන්නේ කුසල කුසල ඡන්දේ කියන්නේ නැත්නම් සදාට වැඩි ටිකක් ලොකු මේකච්චියක් තමයි කුසල ඡන්දේ. මේකට කියන්නේ අදිමොක්ක චෛතසිකය කියලා. මට දැන් මේක ඇවිල්ලා තියෙන තව හුස්ම 10ක් 15ක් යනකම් මට පැහැදිලිවම ෂුවර් විශ්වාසයි මගේ හිත පිට යන්නේ නැහැ. තව පියවර 10ක් 15ක් යනකම් මට පැහැදිලි හිත පිට යන්නේ. ආන්න ඒ වගේ මේ තදංග ආවේග විස්කම්බණය වෙලා විස්කම්බණය මේ විදිහට කියලා කරන්න පුළුවන් මට්ටමට එනවා. පොඩි දෙයක් නෙවෙයි. නමුත් අර බණ කියාගෙන යන ක්‍රමේ නිසා ඉතින් ඉක්මනට කියන්න වෙනවා. සමුච්ඡේද ප්‍රහාණය. ඊට පස්සේ තමයි නිස්සාරණ පටිපස්සද්ධිය ආදි වශයෙන් ඒක තමයිගේ බුද්ධියට සින්න කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ආර තීරුම් ගන්නවා ඉපදුනේ අම්මට තාත්තට ජාතකව තමයි. දැන් මම ඒකේ නෑ. මම දැන් ඉන්නේ දේව තලයක, මම ඉන්නේ බ්‍රහ්ම තලයක, මම ඉන්නේ ආර්ය තලයක, මම ඉන්නේ බ්‍රාහ්මණ තලයක, මම ඉන්නේ පැවිදි තලයක කියලා මේකෙන් ඔසවන එකට තමයි ආර්යත්වයේ කියලා කියන ආර්ය කියන්නේ ඉන්න තැනින් ඔසවා තබනවා. අපි gederin නික්මෙන කොටත් යම් ප්‍රමාණයක ඔසවා තැබීමක් වෙනවා. යම් ප්‍රමාණයක කෙලස් ප්‍රමාණයක් දැන් වෙන්නේ නැහැ. ප්‍රත්‍යක් මරෙන්න මේ දවස් හතේ වෙන්නේ නැහැ. දවස් 10. හොරකමක් කරගන්නත් අමාරු. කාමීත්‍යාචාරයකටත් ඉඩක් නැහැ. බොරු කේලම් ඉස්සචන පරිස ඕන තරම් නොකර ඉන්න පුළුවන් ඕනේ නම් කරගන්න පුළුවන් ඒවා ටික. ඒ වාගේ මේනවා වෙලාවක් ඒ විස්කම්බනක් ප්‍රහාණයෙන් පස්සේ සමුච්ඡේද වෙලා මට මෙච්චර වෙලා ඉන්න පුළුවන් හිතේ ඔය ධ්‍යාන වශයෙන් පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන කියනකොට ඔය නීවරණ අයින් කරගෙන මෙච්චර වෙලාවක් මම මේකේ ඉන්නවා කියලා ඒක වශී කරගන්න පුළුවන් ගොඩාක් වශී කරපුවාම මේ හරියට මේ තද ට්‍රැෆික් ජෑම් එකක් තියේදී වාහනයක් පාරේ දාන්න බැරි වෙලාවේදී එයා හෙලිකොප්ටරයක් කරන් ගිහලා බහිනවා එයා පැත්තේ. එයාට මේ මාර්ග නීති අදාළ නැහැ. එයා යන්නේ වෙන වායුපායානික හරි නැත්නම් හෙලිකොප්ටර් කාට ගිහලා බහිනවනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එයාට මේ නීති බලපාන්නේ නැහැ. බලබල යන්න පුළුවන් බීම මෙතන මෙතන ට්‍රැෆික් ජෑම් තියෙනවා මම ඒකට අහු වෙලා නැහැ කියලා. ඊට පස්සේ තමයි ඒවා පටිපසම්බ නිස්සරණ ආදි වශයෙන් Tamanට ඒක බුද්ධියට සින්න කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට අපි කියනවා පළවෙනි අරියා වාසය. ඒකෙන් තමයි අපි ඊගාවට තියෙන දෙයට සුදුසුකම් ලබන්නේ. මම මේ තිබ්බ පියවර නිසා මම දැන් මේ කට්ටේ පැන්නා. මම එලිපත්ත පැන්නා. මම මකර තොරණෙන් ඇතුළට ගියා. කියලා ඒක වරින් වර යනවා වරින් වර එනවා. ඒ නිසා අපිට ලක්ෂිකුත් එකක් ක්‍රමෝතා විදි හොයන්න වෙනවා. නිවර්ණ ආවට පස්සේ අවස්ථාව බල නිවර්ණ නැත්තත්තර ගියා. ආපහු එනවා. ආපහු යනවා. එහෙම එහෙම කළා වතුරට බහිනවා, වතුරින් කොට වෙනවා. වතුරට බහිනවා, වතුරින් කොට වෙනවා. ඉතින් ටික ටික පීනන්න එන්න එන්න ගැඹුර ගැඹුරට මොදි ගැඹුරට ගැඹුරට යා ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. මෙන්න මෙහෙම ගිය කෙනෙක් ගැනයි අද කතාන්දරේ තියෙන්නේ. ඒ කියන්නේ නීවරණ තොර తত্ত্বය පිළි අර ගන්නවා, කරලා තිනවා, වෙනකොටම දන්නවා. දැන් මං නීවරණ තත්ත්වෙ නා නිවර්ණත් තත්ත්වෙට ගියා කියලා පළවෙනි අරියාවාතය. දන්නේකට චලංග සමන්නාගතෝ හෝති කියලා පංචංග ප්‍රහාණය කෙරුවට පස්සේ එයා ළඟ සහතික කර යත යුතුය ස්ථාවර කරගත යුතු අංග 6ක් සරුවචන්නාංශේ අංගුත්තර දසුත්තර නිපාතේ අරියා වාස සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒක තමයි මේ සාරිපුත්‍ර සාංශේ මේ දසුත්තර සූත්‍රයට දාලා මේ කොටුව පුරවලා තියෙන්නේ. ඒ මේ සාරිපුත්‍ර සාංශකේ ගෙත්තම ප්‍රබන්ධ නෙවෙයි. ඉතින් ඒකෙදි සඳහන් කරලා තියෙනවා ඒ නීවරණ නැති වෙච්ච පුද්ගලයෙක් දිගට නිතිපතා සද්ධාවෙන් සක්කච්ඡකාරීව භාවනා කරගෙන යනකොට එයා ඊ ගාවට මේ චලංග සමන්නාගත බවට එහෙම නැත්නම් නීගාව සුදුසුකම ඊගා පාඩම් පන්තිය ඒකට කියන්නේ කතංච බේකේ විකු චලංග සමන්නාගත හෝති ඒ ඔය ඒ කෑල්ල මම ඔය කියන කෑල්ල තියෙන දසුත්තර සූත්‍රය නෙවෙයි ඒ දසුත්තර සූත්‍රයේ නම විතරයි තියෙන්නේ පංචංග පහිනෝ හෝති චලංග සමන්නාගත හෝති අංග පහක් ප්‍රහාණය කරන්න ඕනේ අංග හයක් ආඩ්‍ය වෙන්න ඕන. සමන්නාගත වෙන්න ඕන. ඒක පොතක හොයන කෙනෙකුට අංගුත්තර දසක නිපාතේ තමයි ආර්යා වාස කියලා වෙනම සූත්‍රයක් තියෙනවා මේකේ නමේ සඳහන්. ඒකේ සඳහන් කර තියෙන ඉදබික්ක වේබික්කු චක්කුණා රූපන් දිස්වා ඇහැට රූපයක් දැකලා නේව දුම්මනෝ හොති න සුමනෝ. ඒ බලපු රූපේ නිසා හිත දුස් හිත මුසුප්පු කරගන්නෙත් නැහැ සතුට වෙන්නෙත් නැහැ. උපක්ඛකෝච විහෙරති. උපේක්ෂාවෙන් යුක්තව මේ ගත කරනවා ඒකට පස්සේ ඒ උපේක්ෂා භාවය සතෝ සම්පජාන හොඳට දන්නවා මේ රූපෝලින් මට ඉඟිබිඟි කරාට මනාපමනාප රූපෝලින් ඉඟිබිඟි කරාට මගේ හිත ඒ මනාපමනාප දෙකට යන්නේ උපේක්ෂාවෙන් ඉන්නේ පෙරදිලා නෙවෙයි අඥානුපේක්ෂාව නෙවෙයි සතෝ සම්පජානෝ. සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් යුක්තව රූප පෙනුනට මගේ හිත ඇවිස්සෙන්නේ මම මගේ මූල කර්මස්ථානේ ඉන්නවා. ඉතින් ඉස්සල්ලාම අපි නීවරණ තොර කරගෙන මූල කර්මස්ථානේ මගේ නිවාසන බව වාසයේ බව තාවුරු කරගත්තට රූපය ඇවිල්ලා අපිට කරදර කරන එක නතර වෙන්නේ නැහැ. අද්ද ඇවිල්ලා අපි හලහප්පන එක නතර වෙන්නේ නැහැ. ගඳ ඇවිල්ලා අපිට කරදර කරන එක නතර වෙන්නේ නැහැ. රස ඇවිල්ලා අපිට කරදර කරන එක නතර කරන්නේ පහස නතර කරන්නේ හිතේ විවිධ ධර්මතා හිතේ නතර වෙන්නේ නමුත් මේ හැම එකක්ම එනකොට අපිට ඒ කෙරේ පිහිටි ඇති ආකාර තුනක් තියෙන එකක් මනාප වෙන්න පුළුවන් අම්මෝ ලස්සන රූපයක් දැක්කා මැරිච්ච අත්තම හීනෙන් පෙනුණා රුවන්වැලි සෑය දැක්කා එහෙම නැත්නම් හෘදේ වස්තුව දැක්කා. මොන හරි নানা ප්‍රකාර දේවල් කියනවා. ඉතින් කේනකොනම දන්නවා කටේ කෙල දෙපැත්තෙන් කෙලවැක් කරනවා මේ ආසාවෙන් තමයි මේ කියන්නේ කියලා. එහෙම නැත්නම් මිනිඔලු කට දකිනවා කක්කා දකිනවා ඒකට දන්නවා හිත හොඳටම තරහෙන් මේ කතා කරන්න කියලා. ඒ දකින දේ කියන වචන වලින්ම දාන විශේෂණ පද වලින්ම තිනවා සුමනද දුම්මනද කියලා. මනස සුන්දරවද මේ කතා කරන්නේ මනස දූෂිතවද කතා කරන්නේ. ඉතින් මේ දෙක මැද මේ අන්ත දෙකේ ගත කරන අපට මනාප අමනාප දෙකම නැති ප්‍රිය අප්‍රිය දෙකම නැති දුම්මන සුමන දෙකම නැති උපේක්ෂාව කියන එකක් මැද තියෙනවා කියන එක අපට පේන්නේ නැත්තම් එයා පෘතජනයි කියනවා මනාපේ ඉඳලා අමනාපයට යනකොට දුම්මන ඉඳලා සුමනට යනකොට රුචි ඉඳලා අරුචියට යනකොට හැම වෙලාවෙම උපේක්ෂාව පහු කරගෙන යන්නේ. ඒක අහුවෙලා නැත්තම් අපි කතා කරන්නේ සුමන දුම්මන දෙක ගැන විතරයි. මනාපමනාප ගැන විතරයි. රුචි අරුචි ගැන විතරයි. මේ දෙක මැද කොටසක් තියෙනවා ඒ එකක ඉඳලා අනිත් එකට අනිවාර්යෙන් පහුවෙලා යනවා. ඉතින් ඒකට මම පිහිට කරගන්නේ ඔර්ලෝසු බට්ටේ දිහා බැලුවොත් එයා එහා කෙළවරට යනවා මෙහා කෙළවරට යනවා එහා කෙළවරට යනවා මෙහාට යනවා. ඒ යන හැම වෙලාවෙම මධ්‍ය ලක්ෂ්‍ය පහු කරගෙන යන්නේ. මධ්‍ය ලක්ෂ්‍යය තමයි ඉතාමත්ම වේගෙන් යන්නේ. ඒක පිළිබඳව භෞතික විද්‍යාව විශේෂයෙන්ම උගන්වනවා. එහා කෙළවරට යන වේගය අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් යන. ඊට පස්සේ ආය පල්ලෙහාට එලා මෙහා කෙළවරදී වේගයෙන් මැද පහු කරලා මෙහා කෙළවරට යනවා නතර වෙන මට්ටමට අයිල යනවා. ඒක ඕනෙම මේ ළඹේක අවලම්බණයක හැටි. ඉතින් ඒක දිහා බලන හිටියොත් පේන්නේ මේක කොන් දෙකේ නතර වෙන්න හදනවා වගේ. කද්දාකවත් නතර වෙන්නේ නැහැ. වේගෙම යන්නේ මැද. වයින් නැති වුණොත් නතර වෙන්නේ මැද. වැඩ කරන ඔල්ලෝසෝකේ එතනයි මධ්‍ය ලක්ෂය, එතනයි සමතුලිතතාවයේ තියෙන කියලා කිව්වොත් වැඩ කරන වෙලාව හිතන්නවත් බෑ. නමුත් ඔල්ලෝසට නතර වෙන්නේ නැටියොත් නතර වෙන්නේ මේ මධ්‍ය ලක්ෂය. ඒ නිසා මේ ගිහි ගෙදරදී අපි මේ තරම් මනාපමනාප දෙකේ කාමසුකල්ලිකාණු අත්තකිනමතාන යෝග දෙකේ රුචි අරුචි දෙකේ දුම්මන සොමන දෙකේ නටනකොට අපි ලක්ෂ කෝටි වාර කීයක් මේ උපේක්ෂාව පන්නලා යනවාද ඒක නොදකින්න තරම් කොච්චර අම්මනද තක්කතිරුද මෝඩද අන්ධකාරද අවිද්‍යාවද කියලා බැලුවොත් තේරුම් ගත දවසේ නෝ යකෝ මේක නොදකින්න තරම් අමන වෙලා හිටියද උදාහරණයක් වශයෙන් කිව්වොත් ආශ්වාස ඉවරලා ප්‍රශ්වාසයට යන්නේ ඉස්සෙල්ලා හුස්ම ගන්න දුන්නු නැති තැනක් තියෙනවනේ. හුස්ම පිට කරාට පස්සේ නැවත හුස්මක් ගන්න ඉස්සෙල්ලා කිසිම හුස්ම ගන්න දිනුවක් නැති තැනක් තියෙනවා. මේක කවදාකවත් නොදකින්න තමයි තෘෂ්ණාව වැඩ කරන්නේ. තෘෂ්ණාව වැඩ කරන්නේ හුස්මේ ගොරෝසු තැන් අතර ගැට දාන එකයි කරන්නේ. ඒ නිසා බුදු ජානසී තෘෂ්ණාවට සිබ්බණී කියන නම, ගෙත්තංකාරී කියන නම, මහුංකාරී කියන එක දානවා අන්ත දෙක ඉස්මතු කරලා පෙන්වනවා අර මැද ඒකාන්තක ඉඳලා අනිත් එකට යනකොට ගෙවම් කරන මේ උපේක්ෂා ස්ථානය එහෙම නැත්නම් ආස්වාසයේ කෙලවර ප්‍රසවාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන ඒ අක්‍රිය අවස්ථාව අපේ ඉඳුරන්න ගෝචර වෙන්නේ නීවරණ තියෙනකම්. නීවරණ නැති දවසේ එනකොට ඊට පස්සේ අපි හිතට වද්දලා දුනොත් එච්චරම සියුම් තනක් පෙන්නවා මල් පැන්නුමක් ඉරි පැන්නුමක් අන්න ඒක බලපං. ඔය මල් පැන්නුම ඉරි පැන්නුම කෙරුවොත් හුනියම් වදිනවා. මල් පැන්නුම ඉරි පැන්නුම දන්නවනම් හුනියම් වෙන්නේ නැහැ. ඉතින් ඒ දවස්වල අපේ පැත්තේ මේ හුනියම් කතා තියෙනවා. يعني මිනිස්සු ගෙදෙට්ට ආපුවාම එයා අපිට අපි ලව්වා එයා ගෙනල්ලා අඳුනක් තියලා ඒ අඳුන වලින් අපි පන්නවුවොත් ඒ අඳුනට ජප කරනකොට අපි මත් වෙනවා අපි පිස්සු හැදෙනවා. ඉතින් ගෙදර ඒ ඌණියම් කරන්න එන ඌණියමට මල් බැන්නම කරගන්න එන එක නෑ ඒක ගෙනල්ලා පාපිස් උඩ පාපිස් යට හිමීට දාලා හරියත් ඒ කතා කරන ගමන් මේ බුලත් ටිකක් කරන් වරින්කෝ කියනවා. ඉතින් ආපහු ගේ ඇතුළට ගිහිල්ලා ආපහු එනකොට පාපිස් උඩින් පැනලා එනකොට හිමීට අර අඳුන අරගෙන ගිහිල්ලා ජප කරනකොට අර මනසට පිස්සු ඇදලා එනවා ඉතින්. එහෙම නැත්නම් කියනවා කෙස් ගහක් කරන් වරෙන් කියලා. කතා කරගෙන ඉඳලා ඒ මනසෙන් කෙස් ගහක මොනවා හරි කැලක් ගේනවා. ඉතින් ඒක මනසක එහෙම ගෙනලා කෙස් ගහක් ගෙනලා ජප කරනකොට හරකෙක් දුවගෙන ආවල්. يعني ගෙදර මනසයි කෙස් ගහක් නෙමෙයි ගෙනත් තියෙන්නේ ගාලේ හිටපු වැස්සිගේ මයිල් ගහක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕක කරනකොට පොඩි පට්පට් ලැබෙනවා මම මේ නිකමට කිව්වේ. තරහ වෙන්න එපා. කොහොමද මේ මැද පන්නගෙන වෙලාවේ මම මේ මේ මේ පාපිසුඩි මාව ගෙනියන්න හදන්නේ මේකට අඳන අඳුනක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන උන මොකක් හරි දින එකේ පැන්නුවොත් මම ඊට පස්සේ මං අහුවෙනවා. ඒ වගේ ආස්වාද ප්‍රසාර දෙක මැද තියෙනක නොදැක්කොත් අපි සංසාරේ. ආස්වාද ප්‍රසාර දෙක අනිවාර්යයෙන්ම හුලං ගන්න දෙයක් නැති උපේක්ෂා ස්ථානයක් තියෙනවා. ඉතින් මේක එනකොට පුදුමාකාර විදිහට මිනිස්සු බය වෙනවනේ. පුදුමාකාර විදිහට නිදිමත වෙනවනේ. පුදුමාකාර විදිහට ඒකාකාරී ගතියකටපත් වෙනවනේ. පුදුමාකාර විදිහට අහිංසක අසරණ ගතියකටපත් වෙලා හුස්ම ගන්න බැරුව අසාත්මක ලක්ෂණ පහළ වෙලා හරිය නිකන් වමන යන්න එන්නා වගේ මහා අමාරු ලක්ෂණ වගේක් පෙන්වනවා. ඒ නිසා මේ නීවරණ ප්‍රහාණයෙන් පස්සේ යෝගාවචරය මේ හුස්ම ඉතාම සියුම් තැනට ලං වේගෙන එනකොට මෙයා තුල පිස්සු තියෙනවා නම් පිස්සු ඩබල් වෙනවා. මානසික අසහන තියෙනවා නම් වැඩි වෙනවා. මනෝ විකාර, චිත්ත විකාර එන්න පටන් ගන්නවා. කැරකෙනා වගේ තේරෙනවා. වැස්ස වහිනා වගේ තේරෙනවා. එක පැත්තට රත් වෙනවා අනිත් පැත්ත සීතල වෙනවා තේරෙනවා එහාට මට තල්ලු කරනවා වගේ පේනවා බෙල්ල කඩා වැටෙනවා වගේ පුදුමාකාර දෙල්ලන් ටිකක් පේනවා ඒ කියන්නේ අරේ ජපේ යන ජප කරනවා අරේ ඉතින් එතකොට මෙයා එතෙන් ඇදලා යනවා මෙන්න මේ මැද කෑල්ල හරියට දැක්කනම් මනාපතන ඉඳලා අමනාපතන්ට බුදු ආනපාන තියෙනවා හීන ප්‍රනිජ කියලා දෙකක් ආනපන ඉතාම ප්‍රනීත වැටෙන වෙලාවක් තියෙනවා. අපෝ යන්තම් මට අද හුස්මක් අහුණා කියලා සන්තෝෂෙන් ප්‍රකාශ කරන වෙලාවක් තියෙනවා යෝගා. තමාලට තියෙනවා පේනවා තමයි ඉතින් මොකක්ද අප්පා උලන්නේ. හුස්මනේ ඕකේ මොකද්ද කියලා ඒ හුස්ම පේනකොට එපා වෙලා. කම්මැලි වෙලා වෙන තැනක් තියෙනවා. ඈත තියෙන තැනක් තියෙනවා ළඟ තියෙන තැනක් තියෙනවා. ගුරුසු තැන් තියෙනවා සියුම් තැන් තියෙනවා. ප්‍රිය ප්‍රිය තැන්. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා නම් කියලා කොහොම බලන්නේ. බලනකොට මෙයාට අහුවෙනවා මනාප ඉඳලා අමනාපයට යනට උපේක්ෂාව පැනලා යන්නේ. මෙන්න මේක දකින්ද විද්‍යාවට බැරි වුණා. විද්‍යාව පටන් අරගත්තේ කොන් දෙකෙන්. දැන් අන්තිමට උපකරණ සියුම් වෙන්න සියුම් වෙන්න සියුම් වෙන්න සියුම් වෙන්න මේ දෙක අතරමැද කොටසට එනකොට අද භෞතික විද්‍යාව ඉතාමත්ම සියුම් තැනකට ගිහිලා තියෙනවා. කොච්චරද කියනවනම් ඒ සියුම් තන මොනම ඉන්ද්‍රියකට අහු වෙන්නෙත් නැහැ මොනම යන්ත්‍රෝපකරණයකට අහු වෙන්නෙත් නැහැ ඒක අල්ලන්න බැරි උදාහරණයක් වශයෙන් කියනවා නම් ද්‍රව්‍ය අල්ලන්න පුළුවන් කිරන්න පුළුවන් මනින්න පුළුවන් ත්‍රිමාණ වූ කොන්ක්‍රීට් ද්‍රව්‍ය ලෝකේ තියෙන 704ක් නම් 126ක්ම තියෙන්නේ ඩාර්ක් මැටර් කියලා මේ ද්‍රව්‍ය වල හේවණලි වගේ එකක් හේවණල්ල අල්ලන්න බෑ මොකේටවත් ඒත් සමස්ත 130යි විතර කරනවා. ඊටු 70ම දාලා තියෙනවා ඩාර්ක් එනර්ජි කියලා. දැන් අපි ගිහිල්ලා ඉගෙන ගත්තට භෞතික විද්‍යාව කියලා පැමිණියත් අපි ඉගෙන ගන්න 104යි. ඉතිරි එකක් තියෙනවයි කියලා කියනවා. තියෙන බව දන්නවා. හැබැයි ඒක ප්‍රමාණ කරන්න බෑ. ඒකට සටහන්, ආකාර, ලිංග, නිමිති, ಉದ್ದೇಶ මොකක්වත් නැහැ. ඒක නිකන් විද්‍යානුකූල නෙවෙයි. ඒක නිකන් গুপ্ত ධර්මයක් කියලා කියන්නේ. ගූඪ ධර්මයක් කියලා. විද්‍යාව අතහැලා තිබ්බේ මෙවුවා හුණියන් කියලා. දැන් ඒ කටියට නැතුව බැරි වෙලා තියෙනවා. ලෝකෙ තියෙන විශාලම විද්‍යාගාරේ බලන්නේ ඒ බ්ලැක් හෝල් එකක් අල්ලගන්න. ඩාර්ක් මැටර් හොයාගන්න. ඒ ඩාර්ක් මැටර් එක ක්‍රියාත්මක කරන්න හදනකොට මුළු ලෝකෙම කියනවා ඒක හරියට ක්‍රියාත්මක වුණොත් මුළු ලෝකෙම ඒකට ඇදලා ගත්තොත් ලෝක විනාශ වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ වගේ තමයි අපි මේ භාවනා විදියේ සියුම් තැන්ට යනකොට අපි විනාශ වෙන්න හදනවා වගේ බය වෙනවා, වක්කාර වෙනවා, දඟලනවා, নানা ප්‍රකාර දේවල් වෙනවා වෙන විදියකට කියනවනම් කායික මානසික අසහන තියෙනවනම් මෙතනින් එහාට යන්න බෑ. මෙතන නිකන් සම්මුඛ පරීක්ෂණයක් වගේ. නිවන නෙවෙයි නම් හොයන්නේ. භාවනා කරන්නේ වෙන වෙන දේවල් වලට නම් මෙතෙන්දි පැහැදිලිවම අමාරු වැඩ. ඉතින් ඒ නිසා මෙතන හොඳ සියුම් පරීක්ෂණයක් තියෙනවා. චක්කුණා රූපං දිස්වා නේම නේව සුමනෝ හෝති න දුම්මනෝ හෝති උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ. මේ රූපේ දැක්කයි කියලා මට මනාපයක් ආවෙත් නැහැ. අමනාපයක් ආවෙත් නැහැ. මට උපේක්ෂාව තියෙනයි බමම හොඳට සතියෙන් දන්නවා. සම්පජඤ්ඤයෙන් මට මනාපට අමනාපට සාපේක්ෂව පේනවා. මේක කියන්න වචන ලෝකයේ ඇත්තෙම නෑ. මොනම භාෂාවකින්වත් මේක විස්තර කරන්න බෑ. විස්තර කරන්න පුළුවන් මනාපමනාප තියෙන තැන. සුමන දුම්මන තියෙන තැන. ඒ උච්ච තැන් වල තමයි චිත්‍රපටි හදන්නේ, නවකතා ලියන්නේ, ටෙලි නාටකම් හදන්නේ ඔය ඉවුවට තමයි. මේ මැද කැලලට යන්න මොනවක්වත් කරගන්න. ඒ ඒකෙදි භාෂාව අසරණ වෙනවා. sannivedanaye අසරණ වෙනවා. හැබැයි ධර්මයේ පැන නගිනවා. ආධ්‍යාත්මයේ පැන නගිනවා. ඒ නිසා කවුරු හරි නීවරණ අයින් කරලා මේ දෙයක් දැක්කට මනාපමනාව පහළ වුණොත් කෙලස්. මනාපමනාව පහළ වුණොත් වගේ කියන්න ඕන. ඒ දේ දැකලා මට මනාපේ පහළ වෙනවා මට අමනාපේ පහළ එක මගේ දුර්වලකමක්. ඒ පෙනෙන වස්තුවේ දුර්ලකමක් නෙවෙයි පෙනෙන වස්තුවේ කෙලෙස් නෑ මටයි මනාපමනා පහළ වෙන්නේ මේ මනාපේ පහළ වෙච්ච එක අමනාපයක් බවටපත් කරන්න පුළුවන් රහත් උනාට පස්සේ අමනාපයට දැකපු එක මනාපයක් විදිහට පහල කරන්න පුළුවන් රහත් වුණාට පස්සේ ඒක කියනවා අරහත් විකූර්ණේ කියලා. පිළිකුල් සහගත දෙයක සුන්දරත්වය දකින්න පුළුවන්. සුන්දර දෙයක පිළිකුල්කම දකින්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයා මොන රංගනේ රැඟපෑවත් බලන්න දන්නවා ඒක දැකලා ඒකට අහු වෙලා ඒකෙන් කෙලෙස් නොපදව ගන්න. ඉතින් ඒක සදාචාරවාදියාට ගැලපෙන්නේ නැහැ. සදාචාරවාදියා කියන්නේ ගෑනුන්ට රෙදි අන්දන්න ඕනේ. ගෑනු හෙලියෙන් හිටියොත් රාගය උපදිනවයි කිය. ඒක හරීම කැත වැඩක්. ඇඩ්වර්ටයිස්මන්ට් වල භාගයට රෙදි අඳගෙන ඉන්න ගෑනු හර නැහැ. ඇත්ත තමයි කතාව. ඒක ඇති දෝෂයක් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හිතනවා මේ හැමතැනම බුදු පිළිම ගැහුවොත් <laughs> මනාපයක් ඇවිල්ලා හිටියි කියලා. අර දුම්මන නෙවෙයි සුමන වෙයි කියලා. ඉතින් කතෝලික මිනිස්සුරු මිල්ලල බුදු පිළිම ඔලුව ගල්වලා දානවා. අම්මද පොළ ඊට පහුවෙන්ද කැති පොලි අරගෙන ජරමර සංස්කෘත පාලි කියනවා. අපි ගිහිල්ලා දෙයයන්ාන්සික ඔළුව ගලවලා දාන. මං ගියා යාපනයේ 77 වගේ වෙලා වෙන්න ඇති. යනකොට හැම හන්දියකම තියෙන පිළිමවල ඔළුව නැහැ. අපි පෙරදිනේ විශ්වවිද්‍යාලයේ තිබුණ කෝවිලෙත් ඒ දෙවියෝ රූපවල ඔළුව ගලවලා දාලා උඩ පෙරදිනේ කට්ටිය ගිහිල්ලා. ඉතින් අපි හිතන ඒගොල්ලන්ට දේව රූපේ ඇත්තටම මනාපයක් උපදී කිය. අපි හිතන අපිට බුදු රූපේ මනාපයක් උපදී කිය. ඇත්ත තමයි ඒක කාමච්ඡන්දේ තියෙන කෙනාට, නීවරණ තියෙන කෙනාට ස්ත්‍රී රූපයක් දකින පිරිමියාට කාමයේ ඇති වෙන ඇත්ත. කෙලෙසක් තමයි බුදු පිළිම දකින්න මනාපයක් ඇති වෙනවා. නමුත් මේ දැන් කියන ආර්ය වාසයට ආවට පස්සේ ඒ දේවල් වල එහෙම කෙලෙස් නැහැ. බලන කෙනාගේ හිතේ තියෙන කෂඩ ගතිය තමයි තියෙන්නේ. ඉතින් බලනකොටම දකින්නකොටම මගේ හිතේ මනාපයක් හටගත්තා. එහෙනම් මගේ අමනාපයක් හටගත්තා කියලා නොසැලී සතෝ සම්පජානෝ ඒක කියන්න පුළුවන් නම් ඒ කෙනාට එයා ආර්ය වාසයට යන්න සුදුසුයි. එයා කියන්නේ මේ නාපමනාප දේවල් මයින් අයින් කරන්න මට නිවන් දකින්න යන්න තියෙනවා. කට්ටිය එහෙම නරක දේවල් මට පේන්න එපා කියලා කතාවනේ ඕන දෙයක් පෙනිච්චාවයි. එනකොට ඉන්නේ මනාපෙද අමනාපෙද කියලා මට හරියට වාර්තා කරන්න පුළුවන් නම් එයා ඒ සුදුස්සෙක් එහෙම නැත්නම් ගමන ඉදිරියට යන්න අභියෝගයේ ගන්න සුදුස්සෙක් වෙනවා. ඒක ඉතින් සුද්ධ විපස්සනාට වැඩ. සමතෙදි එහෙම කරන්නේ නැහැ. සමතෙදි කරන්නේ එහෙම ඒ විෂ භාග අරමුණු අයින් කරලා පුළුවන් තරම් සභාග අරමුණු දීලා අරගෙන යනවා. බුදුජානනාංශගේ අලුත් සොයා ගැනීම තමයි මොන දේ තිබුණත් දුම්මන සුමන රුචි අරුචි මනාප අමනාප තිබුණට ඒ ඒ දේ දකිනකොට, ඒ දේ අහනකොට, ඒ දේ ගඳ රස පහස විඳිනකොට ඒකේ මතුවෙන මනාපමනාපේ වස්තුවේ තියෙන එකක් නෙවෙයි උඹේ ජම්ම ගතිය කියලා. ඒක තමන්ගේ තියෙන නැහැදිච්ච කම කියලා. තමන්ගේ අභාවිත දේ කියලා. ඒ ඇති වෙන මනාපමනාපතික ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි සංකතයි කියලා යනවනම් ඒකට ඉන්ද්‍රිය භාවනාව කියලා කියනවා. ඒ දේ දකින්නකොට මනාපේ පහළ වෙනවා. ඒ දේ දකින්නකොට අමනාපේ පහළ වෙනවා. ඒ උපේක්ෂක තිබුණ හිතක් මේ මනාපෙට পায়නකොට අමනාපෙට পায়නකොට මේ පැනිල්ල ඊ타ත්ම ගොරොසු දෙයක් කියලා සරුවචනාංශය අපට සාතිකයක් දෙනවා. අපි කියන්නේ පැදුරටත් නොගිය අපංග හිත පිටපැන්නයි කියලානේ. පිටපැන්නට මතුවෙන මනාපමනාප දෙක අනිවාර්යම සංක ඕලාරිකම් කියලා කියනවා. සංකතං ඒක පොඩ්ඩකට කලින් කියන්න බෑ කොහාට පණිවිඩ කියලා එලිපත් බලලා වගේ. ඒ වගේම පටිච්චසමුප්පන්න උඹටමයි ওই ක්‍රමේ වෙන්නේ. උඹ ගෙනාපු කර්ම ශක්තිය හැටියට, උඹේ ආසව අනුසය හැටියට, උඹේ පුරුදු හැටියට, උඹේ උපනිෂ්ඨේ සම්පත්‍ය හැටියට මිසක් හැමෝටම ඕම වෙන්නේ නැහැ. මං හිතන්නේ නෑ නෑ ඒක දැක්කොත් හැමෝටම රාගේ පහල හැමෝටම ද්වේෂේ පහල හැමෝටම සුමන වෙනවා. හැමෝටම දුම්මන වෙනවා කියලා මේ රාජ්‍ය නායකයෝ සදාචාරවාදීන් පුදුම විදියට මේ ඔක්කොටම එක යාරකෝදුවෙන් මනින්න හදනවා. නෑ. දකින්න දේ ඒ බලලට මීයා දකින්නකොට ඇතිවෙන ඒ හැඟීම මිනිස්සුකට මීයක් දකින්නට ඇති වෙන්නේ නැහැ. අනිසික බලලට ඒක දැක්කට පස්සේ මේ දුම්මනෝ හොති සුමනෝ හොති කියලා භාවනා කර කර ඉන්නත් බෑ. මීයා දකින්නට උපැන්න කෑවා ඉවරයි. ඌට මේ ඔළුවෙන්ද පටන් ගත්තේ කකුලෙන්ද පටන් ගත්තේ ඌට ගාණක් නැහැ. ඒ නිසා මේ බන බලලන්ට කියන බන නෙවෙයි. මේ බන නීවරණ අයින් කරගෙන ඉදිරි පියවරට යනකොට අද කීප දෙනෙක්ම ලියලා තිබුණා මේ මේ දේ කරනකොට මට කකුලේ අමාරු වෙනවා කොන්දේ අමාරු වෙනවා ඇහැ රිදෙනවා කට රිදෙනවා බඩ රිදෙනවා කිය. ඉතින් බලන්න මං කිව්වේ ඒක බඩ රිදෙන කට රිදෙන වෙලාවේ අරමුණ කොහොමද පේන්නේ? බඩ රිදෙන කට රිදෙන්නේ නැති වෙලාවේ අරමුණ කොහොමද පේන්නේ කියලා දෙකේ වෙනස බලන්න කියලා. ඉතින් එහෙම කරදරයක් වෙච්ච ගමන් මේ ඔක්කොම ව්‍යාපාරය අතහැරලා අර කරදරෙත් එක්ක උරුට්ටු වෙලා හිත නරක කරගන්නවා. ඒකට දුම්මනෝ හෝති කියලා කියනවා. එහෙනම් දැන් දැකපු දේ මැරිච්ච අත්තම්මන රුවන්වැලි සෑයන අනේ ස්වාමීන් වහන්සේ හිටත් ඒක පේන්න හරි ගැසලා දෙන්නකෝ මට මේ අත්තම්ම පේන්න රුවන්වැලි සෑය පේන්න ඒක නැත්තම් හරියන්නේ නැහැ කියලා ඒක ඉල්ලලා මැරෙන්න හදනවා මේ දෙක දැක්කට පස්සේ මේ දෙකෙන් මේ මනාපේ මේ යමනාපේ කියලා වෙන් කරගන්නවා වගේම ওই දෙක මැද මනාපමනාප නැති උපේක්ෂාවක් තියෙනවා අන්න ඒක තමයි නිදිමත ගතිය කියන්නේ ඒක තමයි මොනවාක්වත් දැනෙන්නේ නැතුව ගියයි කියලා කියන්නේ ඒක තමයි කියන්නේ බෙල්ල කඩා වැටෙනවා කිය. ඒක තමයි කියන්නේ මට එපා වෙනවා. දන්නේවත් නෑ මම නැගිටලා ගිහිල්ලා කියලා කියන්නේ උපේක්ෂා தත්වෙට එනකොට ඒක සතෝ සම්පජානෝය ඒක රකින්න අපි දන්නේ මොකද මෙතුආකල් අපි කාමසුකල්ලිකාණ යෝගී අත්තකිලමතාන යෝගී කියන දෙකේ හැසිරලා හැසිරලා හැසිරিলা මේ උපේක්ෂාව කියන දෙයට පිහිටන ආකාරයේ අපේ ශිෂ්ටාචාරේ නෑ අපේ ශිෂ්ටාචාරයේ තියෙන ප්ලෙෂර් ප්‍රින්සිපල් මොන දේ හරි කරලා සැප විඳපල්ලා. දරුවන්ට සැප දීපල්ලා. රටට සැප දීපල්ලා. ඉතින් මේ සැප දෙන්න දුකට වෛර කරන්න එපායි. මුළු අධ්‍යාපනයම කියන්නේ දුකට වෛරයක්. ඒ කියන්නේ පළවෙනි ආර්ය සත්‍යයට වෛර කිරීම. මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ 100%ක්ම. ඒගොල්ලෝ කියන්නේ අධ්‍යාපනය ලැබුවොත් ওই දුක නැති කරලා සැප දෙඤ්ඤන් සැප තමයි. ඒක නිසා ඒ පැරණි ශ්ලෝක කාර්යය කිව්වේ විද්‍යා දදාති විනයං. මේ දැනුම එනවනම් ඒ මනස එන්න එන්න විනයගරුක වෙනවා. අද ඉගෙන ගන්න යක්කුන්ට වෙලා තියෙන දේවල් බලපුවාම ඔළුව නෑ වාගෙනේ වැඩ. මේ නුවගත් මිනිසුන්ගේ ගැමියන්ගේ තියෙන තරම්වත් හොඳ නරක දෙක තියෙනවා. මොකද මේ විද්‍යාවේ ප්‍රධානම සුදුසුකම තමයි අධ්‍යාපනය ලබන්න විද්‍යාව දැනගන්න බයලජ්ජ නැති වෙන්න ඕනේ. නැත්තම් මේ අධ්‍යාපනය ලබන්න බෑ. බයලජ්‍ය දෙක නැත්තම් අතමිට කාශිපණන් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකේ මවන්නම් කියලා. ඉතින් ඒගොල්ලෝ කියන බලල්ලු මැරුවට හරි කමන්නේ ඥාව් ගන්නෑ නේ සල්ලි. මම දිවි ලෝකේ මවලා පෙන්නම් කියලා. අනේ අපේ දරුවෝ පිටරට හරි. අනේ අපේ ගෙවල් ඉඳන් කුල්ලා පිටරට ගියාට පස්සේ අරුණ රටේ තියෙන පරංගිල්ලෙට බෝ කරගෙන කඩප්පුලි ගති සේරම් බෝ කරගෙන මෙහි ඇවිල්ලා අපේ දිහා බලන්නේ නිකන් ගොරකෝ දිහා බලනවා. අපි ඇවිල්ලා රට ගිහිල්ලා ඇවිල්ලා තියෙන කිය. හොඳ පිස්සුව ගේන්නේ සාමාන්‍ය පිස්සු නෙවෙයි. හොඳ එක. ජීවුන් එක මම නිතරම කතා කරනවා. ඒ ඇති වෙන කල්චරල් ෂොක් එකයි ඒ ඉන්න පිස්සු පියාටත් එක ඇතුළු කරනකොටයි වෙන දේවල් බැලුවොත් එහෙම මෙහි પરම්පරා ගානකට ආපු නැති ලේඩ જાතිය ඇති. මොකද හොයන්නේ සැප විතරමයි මොන දේෙන් හරි කමන්නේ. කද්දාකවත් දුක පිළිගන්නේ කවදාද? පළවෙනි ආර්ය සත්‍යයේ අයින් කරලා බැරිද කියලා අහනවා. ඉතුරු තුන විතරක් දේශනා කරා. බුදුහාමරට පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න පුළුවන් එකක් නෙවෙයි දාලා තියෙන ඉස්සරහට. දුක්ඛ සත්‍යයේ අනිත් හැම ආගමකම දෙඤ්ඤන් සැප තමයි තියෙන්නේ. මේකේ එනවනම් පුළුවන් නම් කාපම් බැත්නම් කාපම් ඔන්න දුක්ඛ සත්‍යය තියෙන්නේ. ඒකේ තියෙන අයරණ එක එහෙම නැත්නම් ඒකේ තියෙන අනිත් පැත්ත තමයි ඒ දුක්ඛ සත්‍ය දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ ලස්සන රූපේ විතර මොනම දෙවි කෙනෙක්වත් ලස්සන නැහැ. ඒ හැම දේව රූපයක්ම මිනිහ ඔලුකට ඉල්ලන නයි දාගෙන දේව මේ දේව ආභරණ ඇති කරන මිනිහ ඔලු පාගගෙන ලේ පෙරාගෙන දත් හලාගෙන අයියෝ මේක බලන්නකෝ. දෙවේල බත් නොකා ඉන්න බුලුවා දුක්ඛ සත්‍යමයි දේශනා කරන්නේ හැබැයි දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව බඩ පිරණ දෙයක් දේශනා කරනවා. ඉතින් අපේ සිංහලයක් බුදුහාමරගේ මුණ දිහා බලන දෙයෝ මුණ බලාපන් කියන බුදුහාමරට මල් පූජා කරනවා. පාහරයි. පාහරයි. වංචනිකයි. ෂටයි. ඉතින් ඒගොල්ලෝ මනාපමනාව දෙක පහල වෙනවා. බුදුරජාණන් එහෙම කිව්වයි කියලා හිතනම අප ගන්නෑ. බුදුරජාණන් කියනවා දන්න ක්‍රමයට මට කියන්න තියෙන මෙච්චරයි. නීවරණ පහ වුණාට පස්සේ උඹට ඉන්න තැනක් තියෙනවා දැන්. උඹට මූල කර්මස්ථානයක් තියෙනවා. උඹට සතියක් තියෙනවා. උඹට නික්ලේශී තැනක් තියෙනවා. උඹට නිර්මල තැනක් තියෙනවා. උඹට ඒ ക്ഷേම භූමියක් තියෙනවා. අන්නේ ക്ഷേම භූමියේ ඉන්නකොට රූප පහළ වෙන්නේ නැතුව බෑ. සද්ද නැහැයි බෑ. මොකද උඹට අද්දයක් තියෙනවනේ. ඒ දකින දකින රූපෙදී මගේ හිත මේකට මනාප වුණා මනාප වුණා කියන එක දන්නවනම් ඒකට කියනවා සීක භූමිය කියලා. චක්කුණා රූපං දිස්ස උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං තංචකෝ බික්කවේ ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතා. මහන්නේ හිත දකින්නකොටම අපිට මතක හිටිනවනම් යම් රූපයක් ඒක මනාබමනාපුනොත් විතරයි මතක හිටින්නේ. උපේක්ෂා වෙච්ච දේවල් දැක්කට මතක නැහැ. අපි ඒක රැයක බුදියනකොට හීන 90000ක් 9000ක් විතර පේනවලු. මතක තියෙන්නේ කක්ක ගොඩක් තියෙන ඒවා විතරයි. කක්ක නැති හීන මතක නැහැ. නොදකින්ව නෙවෙයි. දැන් අපි කෝච්චිය ගමනක් ගිහිල්ලා යනකොට කොච්චර සෙනඟ දකින්නවද? ඒ මොනවා හරි හිත ගන්න එකක් තිබුණොත් අපි ෆොටෝ එක්කුත් අරගෙන ඇඩ්‍රස් එකත් පොඩ්ඩක් මාරු කරගෙන එනවා. ඉතින් ඊට පස්සේ ඒකත් එක්ක තමයි ගමන. අර අනි අපිට හැඟුම් කුප්පන්නේ නැති කිසිම දෙයක් මතකෙ හිටින්නේ නැහැ. කොච්චර අහම්බයක්ද අපේ උප්පත්තියේ. කොච්චර අහම්බයක්ද අපේ අම්මයි තාත්තයි එකතු වෙන එක. කොහෙදෝ හිටපු දෙන්නේ. අපි මේ ඇවිල්ලා ඒක මැදට වැටිලා මේ මගේ අම්මා මේ මගේ තාත්තා කියාගෙන වෙන මොනව කරන්නද අපා ඉතින් අම්මට දත වෛර කරන එක හරිනේ. ඒක අපි කවුරුද දන්නේ? අම්මට දත ප්‍රේම කරනකොට ඒ තරම් අකුසල් වෙනවයි කියලා කිව්වොත් මම හිතනවා ඔයගොල්ලෝ තරහ වෙනවයි කියලා. මේ අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා. වෙනවමයි. මේ ප්‍රාර්ථනා ඒකාන්තයෙන් ඉෂ්ට වෙනවා. මොකද ඒක අදාළ කෙලස් ටික තියෙනවා. මේ මනාපමනාප දෙක නැතුව ඒ තම්ම තමයි ඒ තාත්ත තමයි. මාන සම්භාවී අපරිමාණ ඒවංච සබ්බ ලෝක භූතස්මින් මාන සම්භාවයේ සියලු දෙනා කෙරේ මාතෘත්වයක් ඇති කර ගන්නවා නම් සියලු දෙනා කෙරේ පිතෘත්වයක් ඇති කර ගන්නවා නම් සියලු දරුවන් කෙරේ ඒ කර්ණිමිත සූත්‍රයේදී මාන සම්භාවය අපරිමාණං මනස වඩන්න අප්‍රමාණ මේ මගේ තාත්තා මගේ අම්මා මගේ දුව මගේ දරුවා කියන එක නෙවෙයි ඒක අනිවාර්යයෙන්ම මනාපමනාප දෙකත් එක්ක ගැළපීලා තියෙනවා ඒක නිසා ඔක්කොම දිහා සමහිත බලන්න ගියොත් අපිට පේන්නේ ඒක එච්චරම හරියන වැඩක් නෙවෙයි. ගෙදර ගියලා ආයේ ගෙදර දොරාරණිකුත් නැහැ තාත්තා. මේ උඹට ඔක්කොම සමාන නම් උඹ ගිහලා මම හම්බ කරන කාපම් මම ගෙදරට එන්න එපයි කියලා කියයි කියලා අපිට හිතෙනවා. ඒ මොකද අපිට කවදාකවත් මේ අන්ත දෙක මැද මැද ඒක තේරිලා නැහැ. ඉතින් ඒ නිසා උදාහරණයක් විදිහට ගත්තොත් අපි ධක්මං කරනකොට යාගේ දන්නවනම් මම සක්මන් කරනකොට ආරස්සාව පිනිස සතිය පිනිස භාවනා පිනිස හිත පවත්තන්න ඕනේ මෙතනයි කියලා. මං කියන්නේ ඒක අනිත් පැත්ත. යම් කිසි කෙනෙක් දවස් 10ක් භාවනා කරලා තාම දන්නේ නැත්නම් සක්මන් කරනකොට හිත පවත්තන්න ඕනේ කොතනද කියලා ඒක තන්නේ කර මගේ දෝෂයක්. මෙතෙන්ට ඇවිල්ලා වැඩක් වෙලා නැහැ. ඒක එවන අහගන්න. සක්මන් කරනකොට මෙතනයි හිත පවත්තන්නේ. පරියංගේ ඉන්නකොට මෙතනයි හිත පවත්තන්නේ. බත් කනකොට මෙතනයි හිත පවත්තන්නේ. දත් මදිනකොට මෙතන හිටපවත් ගන්න. නානකොට මෙතන හිටපව. ඒක දන්නේ නැත්තම් ඉතින් මේ වැඩමුළු නෙවෙයි වෙල්ලාවට දාලා හොදලා අරගෙන මැදලා ගත්තත් වැඩක් වෙලා නැහැ. අපි හිතමු මේ 100ක් විතර නෑ එකෙකුට හරි එකියකට හරි තේරිලා තියෙනවා කියලා සක්මන් කරන වෙලාව හිතපවත් ගන්න මෙතන. පරියන්කෙන් නෑ හිතපවත් ගන්න මෙතන. යා හොඳ විශ්වාසයි. යන්නේ අතපය පොඩ්ඩක් හොදාගෙන සක්මන් අතු ගාලා සක්මන්ට ගිහිල්ලා දෙපතුලේ හිත පිහිටවගෙන ඉන්නවා. ඉතින් හරිය ලස්සනට අපි මුළු පතේම ගෙවාගෙන හැම වමක්ම හැම දකුණක්ම දකිමින් එහා කෙළවරට ගියා ආපහු ආවා. එතකොට ඔන්න හන්දි ස්ථානයකදී ඒක පාරට රිලෙවෙ පනිනවා, සමනලෙක් ඉගිලෙනවා, මලක් පිපෙනවා, කුරුල්ලෙක් යනවා. ඉතින් එතකොට මෙයාට අර කකුලේ එහෙම නැත්නම් අර උදාසීන අරමුණේ තිබුණ හිතේක පාට ඇහැට පයින්. ඒ කියන්නේ මේ කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට පයින්. දැන් එයාට ඒ පැන්නට පස්සේ තප්පර ගානකින් හරි පස්සේ පේනවා මම මේ සිල් දරගෙන නිස්තන වලට ඇවිල්ලා සක්මන අතු ගාගෙන ආවේ රිලව් බලන්න නෙවෙයි. දැන් මං ඉන්නේ රිලව් බලමේ. කියලා දැනිච්ච ගමන් අපි හිතමු මෙයාගේ හිත ආපහු ගියයි කියලා পায়ට එතකොට මෙයා දැනගන්න ඕන পায়ට ගියයි කියලා හිත කිව්වට මෙයා තනිකර බොරුව කරන්නේ. පය පය එලිපෑගෙන උඹට තේරෙනවද? මේ වමද තියන්නේ. දකුණ තියන්නේ කියලා අර පිට ගිය හිත නැවත ආවට පස්සේ ඒකත් එක්ක උරුට්ට වෙන්නේ නැතුව රණ්ඩු කරන්නේ නැතුව වම දකුණට ගන්න පුළුවන් වුණා නම් ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන මේ දැක්මට ඉස්සෙල්ලා හිත දියුනේ සතියේ මේ දැක්මට නැත්නම් අසතියට පස්සේ ආයෙත් හිත තියෙන්නේ සතියේ එනිසා මේ ලස්සන බිරිලෙක් වඳුරෙක් නැත්නම් මලක් සමනලෙක් කුරුල්ලෙක් තියෙද්දි මං හිත ආපහු මගේ උදාසීන අරමුණට ගන්න පුළුවන් නම් Tamanට සහතික කරලා ලියන්න පුළුවන් නම් ඒ රූපේ දකින්න ඉස්සෙල්ලා මගේ ත්‍රිමද සතියේ වම් කකුල මේ විදියයි දකුණු කකුල මේ විදියයි පිට ගියා පිට ගියාට පස්සේ මම දැනගෙන ආපහු ගත්තා දැන් තියෙන්නේ ආයේ වම් කකුලේ කියලා මේ දෙක පටන් ගන්නකොට ඉවරන කොටයි සතිය නම් අතරමැද කිසිම කෙලෙසයක් වෙලා නැහැ කියලා සහතිකයක් දෙනවා පිට ගියේ හිත නැවත අරමුණට ආවට පස්සේ මට ඒක සපේලා කියන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව හිතට සාප කරන්නේ නැතුව ආපහු ගන්න පුළුවන් නම් එයා උපේක්ෂාව දන්න කෙනෙක්. මොකද මේ පයේ කාය ප්‍රසාදේ හරීම උදාසීන දෙයක්. නීරස දෙයක්. එපා කරන දෙයක්. ඒක තමයි නිවන කියන්නේ. ඒ තමයි උපේක්ෂාව කියන්නේ. හිත නිටතරම බලනවා ඒ තියෙද්දි එහෙට ඵලයන් මෙහෙට ඵලයන් අරක බලනවා මේක බලනවා අරක අහනවා මේක අහනවා. ඒ හැම එකකින්ම කරන්නේ මොකද්ද? අර මූල කර්මස්ථාන ද්වේෂය. මූල කර්මස්ථානේ නැද්දකින්. මූල කර්මස්ථානේ නොපතං. නදෝමකින්. ඕකේ ඥාන පිරිම් ભેදයක් නැහැ. මොකද මූල කර්මස්ථාන එකම දේ නැවත නැවත පෙන්වන එක තියෙන්නේ ඉරිලව හැම නෙවෙයි කක්ක පැත්තත් පෙන්වනවා මූණත් පෙන්වනවා කොයි එකත් පෙන්වනවනේ එතකොට ඒක ටිකක් බලහින්න ටිකක් something නේ. ඊකට හිත කැමති අර ලස්සන විවේකී තන, අර ලස්සන නික්ලේශී තන, අර ලස්සන නිර්මල තන තියේදී පැදුරක් නොකිය හිතපයින් එකට කනගාටු වෙන එක ස්වභාවෙනේ. ඒක තමයි පෘථජන ගතිය. කනගාටු වෙන්න එපා. කනගාටුලා කලබල වුණ මොකුත් කරන්න බෑ. හිත පිට යන එක ස්වභාවිකයි. උඹ බෝ ගන්න බලන්න. ආපහු ගන්න පුළුවන්ද කියලා බලපන්. ගත්තත් බෑ. මුද්දට මුරගාල බලපන් ඇත්තටම හිත පයට ආවද කියලා. ඒත් බෑ. ඒක ලියපන්. ඒත් බෑ. ලියන එක අහන එකට තේරෙන්න ඕන. අන්න එතකොට බුදුරජාණන්සේ පියවර හතරකින් අපිට පේනවා සරති විවරති උත්තානි කරෝති දේශේති. එයා පිට හිත ගියාට පස්සේ ඒක ස්මරණය කරන්න පුළුවන් වෙනවා. මගේ හිත දැන් තියෙන්නේ නික්ලිෂී අරමුණේ නෙවෙයි කියලා. මගේ තියෙන හද්දක. කලබල වෙන්න එපා. එහෙම කලබල වෙන්න බෑ. කලබල වුණොත් මේ වැඩේ කරගන්න බෑ. කොරස් කටේවත් අද්දා ගන්න හම්බ වෙන්නේ නැහැ. දැනගත්තට පස්සේ ආපහුයි දැනගන්නකොටම හිත ආපහු වෙනවා. ඇදපු රබර් පටියක් අත ඇරියොත් ආය ඇකිලෙන්නා වගේ. ඒක මේ භාවනා කරලා ලැබෙන ලාභය නෙවෙයි. ඒක මනුස්ස හිතේ හැටි. ඊට පස්සේ යාට මගේ හිත දැන් ගියේ නරක අරමුණේ අසත්‍යමත් අරමුණ ගියේ මෙතෙන්ඩයි කියලා විවරණය කරලා කියන්න පුළුවන්. මගේ හිත ගියේ ආයෙත් වමට දකුණට. එහෙම නැත්නම් වමේ විලුඹට. ආනේ විවරණය කිරීම සරති විවරති ඊට උත්තානි කරෝති මේක මගේ ජීවිතයේ ලැබෙන හැරවුම් ලක්ෂයක් වැරදුනා වැරදුනාට තැවුන්නේ ආපහු ගෙදර ආවා ගෙදර ආපෙක මං හයිලයිට් කරනවා උත්තානි කරති කියලා කියන්නේ ඔසවා දක්වනවා ඊට පස්සේ දේශේති කවුරු හරි ළඟට ගිහිල්ලා කියනවා කමටහන් සුද්ධ කරන්න මෙහෙමයි ස්වාංශ මගේ වම් පාය දකුණු පාය තමයි මූල කර්මස්ථානේ මම ඒක ලස්සනට ගියා ඒක තැනකදී මගේ හිත පිට ගියා. මං ගියේ සද්දයකට. එහෙම නැත්නම් මගේ රූපයකට. ඒක හරි මනාපයි. නමුත් මට සතිය පහළ වුණා. එතකොට මම ආපහු අරමුණට ගත්තා. කොහොමද දන්නේ? ආයෙසර විලුඹට බරගතිය වැටුණා. දකුණු පැත්තටද වම් පැත්තටද මට එතකොට තේරුණා දැන් මෙතන තියෙන හිතේ එකලාසේ නිසා පිට ගියාට පශ්චාත්තාව නොවි වෙච්ච සංගතිය වෙච්ච සිද්ධිය ලස්සනට කියන්න පුළුවන් අනුන්ට විච් එකක් වාගේ. ඒක හෙලි වෙනකන් කුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ හිත පිට යෑමකදී අවස්ථා හතරක් තියෙනවා. ආපහු ඇතුළට ගන්න හිත ගැනීමේදී මෙයා ඇති වෙච්ච මනාපේ හෝ අමනාපේ දුම්මන හෝ සුමන తත්වය මහා ලොකට ගණන් ගන්න එපා මට නැවත උපේක්ෂා කරගන්න පුළුවන් ඒ හේතුව මම ඊට ඉස්සෙල්ලා ලක්ෂ කෝටි වාරයක් වරද්දාගෙන තියෙනවා ලක්ෂ කෝටි වාරයක් සතිය අඳුරගෙන තියෙනවා. ලක්ෂ කෝටි වාරයක් දන්නවා මගේ නික්ලේශී තැන. අද මම කෙලෙස් සහිත තැන ඉඳලා නික්ලේශී තැනට ගත්තා කියලා මේ කෙලින්ම රූප දකින්නට වැඩිය භාවනා කරමින් කීකරු කරගත්ත හිතකට රූප හොල්බනක් ආවොත් නැවත කොහොමද හිත උපේක්ෂා කරගන්නේ සතෝ සම්පජානෝ සතියෙන් සම්පජඤ්ඤෝ ආපව කොහොමද ගන්න කියන එක කොලෑ වෙච්ච මිනිස්සෙක් ආපහු ගෙදර එන්න පාර අහනවා වගේ. පිටගමකට ගිහිල්ලා කොලෑ වෙච්ච මිනිස්සෙක් ආයෙ ගෙදෙට්ට එන්න පාර අහනවා වගේ. ඉතින් ඒක ඒ සංස්කෘත පොතක තියෙන මෝඩ මිනිහෙක් වඩු වැඩට පිට පිට තැනකට ගිහිල්ලා. ගිහිල්ලා ගිහිල්ලා මාස 3-4ක් ඉඳලා එච්චර සල්ලි හම්බෙලත් නෑ මෝඩෙක් නේද මිනිහට ගෙදර එන්න පාර මතක නැති වුණා. ඉතින් දැන් මිනිහා ගඟකින් එගොඩ වෙලා ගිහිල්ලා තියෙන. එගොඩ එගොඩ ඉදී අහුවලු මං ආවේ අසවල් කියන ගමකින් අනේ මට යන පාර මතක නැහැ. ඊටසේ මේ මිනිහා කිව්වලු මේ පාර තියෙන්නේ අර පේන ගහ තියනවාද ගඟයි ගහට එහා පැත්තේ පේනවාද අඩිපාරක් තියෙනවා. ඔයා ඒ පාර දිගේ ගිහිල්ලා වමට හැරිච්චාම හරි කියලා. ඉතින් මේ මිනිස්සයා දැන් ගහට ගොඩ වුණාලු. දැන් ගහට උඩින්නේ පේන්නේ පාර. ගහට එකට වෙලා දැන් අත්තක් දිගේ යනවලු ගඟ දිහාවට. ඉතින් යනකොට මිනිහට දෙනවලු වැඩේ හොල්මන් අත්ත දිරාගෙන ඉන්න හදන්නේ. එතකොට යටින් ගියාලු අලියෙක් අරගෙන මිනිස්සෙක් වලු මස්සිනා මට හරි අමාරුවක වැඩනවා ගෙදර යන්නයි හදන්නේ පාර වැරදිලා මේ මං ඉන්නේ අත්තේ දැල්ලේ අනේ අලිය අරගෙන වරෙන්කෝ කියලා. ඉතින් අලිය අරගෙන මිනිහා ඉඳගෙන ඉන්නකොලු ඉඳගෙන බෑ උඹ හිටගනින් කියලා. හිටගන්නකොට අර්මන්සේ කකුල් දෙක අල්ලා ගන්න පුළුවන් සයිස් එක එනකොට අරු උඩ ඉඳලා හෙන සින්දුවක් කිවලු මේ අරය කකුල් දෙනකොටම අලිය ගියාලු යටින්. දෙන්නම ගඟට වැටලා මැරුණලු. ඒ සංස්කෘත වතක තියෙනවා. දැන් ඔය මොන සෙල්ලමක්වත් නැන්නේ බල්ලෙක් පිටතන ගියාම ඌආපව වෙන හැටි දන්නවනේ. ඒ කට්ටිය හිතන්නේ බල්ලා ඒ කුපාඩිකමට යන යන දන්නේ චූ කරගෙන යනවා කියලා. ඒ ඒ උන්ගේ සම්මේලනයක් තිබිලා තියෙනවා බල්ලන්ගේ. ඒක ඒ වැදගත් මල්ලෙක් එන්න පමා වෙලා. ඉතින් කට්ටිය බලන්නේ ලොක්ක නැතුව මීටින් එක කරන්න බැලලා පස්සේ කැන්සල් කරලා කට්ටිය යනකොට චූ කරන්න ගිහිල්ලා ඒ ගහම් පුරුල්ල ඇදගෙන වැටලා මැරලා. ඉතින් කට්ටියම ඇවිල්ලා සම්මේලන කරගෙන ඊට පස්සේ චූ කරනකොට ගහ දෙයට කකුල උස්සගෙන ඉන්න ඕනේ ගහ එනවාද කියලා බලන්න. ඒ නිසා හැමදාම බල්ලෝ චූ කරනකොට බැල්ලියන්ගේ එක නෑ මං කියන්නේ බල්ලන්ගේ. ඌ කකුලක් උස්සන ගතියක් තියෙනවා. ඕක තමයි ආපහු එන්න වෙනවනේ කොහෙ ගියත්. ඉතින් ඌ පොඩ්ඩක් ඉතින් කිරිකාරෝ ඇමරිකාවේ හැමදාම මාසිකට සැරයක් කිරි ගිහිලා දීලා සල්ලි ටික අරගෙන එනකොට මිනිස්සු පණිවංගට. හොරු කඩා ගන්නවා. ඉතින් මං මිනි කන බල්ලෙක් හදනවා. හදලා බල්ලත් එක්ක තමයි කිරි ගෙනියන්නේ අමාශය සල්ලි ගේන්නේත් බල්ලත් එක්ක. ඒ බල්ලට තේරෙනවා තමන්ගේ ස්වාමියාට විරුද්ධකාරයෙක් ආවොත් ඇඩ්‍රිනලින් ස්මෙල් එකෙන්ම ඌ පයින්නවා මනුස්සයාට. එනිසා බල්ලෝ ඇති කිරීම පටන් ගන්න තියෙන්නේ ඒ තමන්ට මාසික සැර සල්ලි ගේනකොට අරසා ගන්න. ඒ වගේම ඌට වැරදුනොත් ඇදගෙනම යනවා. ඉතින් පසේ පුත්‍රයන් වහන්සේ නමක් හැමදාම ගෙදෙට්ට වයින්වලු ඒ බල්ලා යනවලු පෙරමකට. ඉතින් පසේ පුත්‍ර ජනන්සේ දවසක් බල්ලට පේන්නම හරස් පාරකින් ගිහලා උරු ගිහලා සිවුරෙන් අදලා අල්ලගත්තලු ඇදලා දැම්මලු පාරට. ඌ දන්නවා මෙයාට වැරදිලා බල්ලට කවදාකවත් වැරදින්නේ නැහැ. මං කියන්නේ බල්ලෝ මේ වෙනකොට තෑහෙන ගන්න සෝවන් වෙලා ඉන්නවා කියලා ඒක නෙවෙයි කතාව. මං කියන්නේ වැරදුනොත් පාර එන්න අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. කතාව පටන් ගත්තොත් කොහින්ද පටන් ගත්තේ මතක නැහැ. මගදී ඇදගෙන යනවා කොයි ලන්ද යනවත් දන්නේ කමඨාන් සුද්ධ කරන්න ගියාම හැම නරියයි බල්ලයි කතා කතා කරන මිසක්කා හිත පිට ගියා ගියේ මෙතෙන්ඩයි මං ආපහු ආවා ආපහු බවින් මෙහෙමයි කියන්නේ කිව්වොත් එයා අර සුමන දුම්මන කතාව පැත්තක තියේදී සතෝ සම්පජානෝ උපෙක්ඛකෝ ඕච විහෙරති එතකොට එයාට වෙන්නේ මොකද දකින්නේ මේ බුදුජානනාංශික වචනේම කියනවා රූපන් දිස්වා න නිමිත්තක් ගායි හෝති නානු ව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං uppajjati පාපකා කුසල ධම්මා තත්ත සංවරය ආපජ්ජති. රක්ඛති චක්කුන්ද්‍රිය. ඔබ දන්නවනම් සක්මනේ හිත පාත්තන්න ඕනේ කියලා දකින දේ ඇහෙන දේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. බැලුවොත් ආපහු ගන්න අමාරුයි. ඒකට කියනවා ප්‍රපංච කිරීම කියලා. ඒක දැකපු දේ නොදැක්කා වගේ හිටපන්. ඒකට කියන්නේ සුද දැක්කට එයා මං දෙකට එන කෙනෙක්ද මට හම්බෙන්න යන කෙනෙක් මොන්නම දෙයක්වත් ගණන් ගන්න එපා. Tamange සක්මන කරගෙන යන්න. එතකොට එන කෙනාට බාධා කරන්න අමාරුයි. මම පළවෙනිම රිට්‍රීට් එක කිරුවේ පාතිමා රිට්‍රීට් සෙන්ටර් එකේ ලේවැල්ලේ. එහෙට විවරයි රිට්‍රීට් එක. හෙට උදේ. අද හවස අපි 1979 මේක උනේ. අපි ඉන්න වෙලාවේදී මම ඉඳගෙන ඉන්නවා ගඟ දිහා බලන්නේ ඉතින් ෆුල් ආතල්. ඊට මයි ළඟට එනව කවුදෝ මං ගණන් ගත්තෙම නැහැ. මෙච්චර මේ දැන ඇතුව නෙවෙයි. බලනකොට මට පේනවා එන්නේ සංඝයා වහන්සේ නමක් කියලා. මම ගියා. මට දැන් පේනවා දැන් සුද පේනවා. මයි දිහාටත් එනවා. මන් ළඟට තමයි එන්න හදන්නේ. හැබැයි මම අර ඉන්න එකේම ඉන්නකොට ඒ ඒ පුද්ගලයා තැනකට ඇවිල්ලා නතර වුණා. හැබැයි බලන් ඉන්නවා මම ඉන්නේ දැන් ගඟ දිහා බලාගන්නේ. පස්සේ දැන් ඉඳලා ඉඳලා දැන් මටත් ඇතිලා මම හැරිලා බලනකොට ඕලන්දේ ආනන්ද හමුදුරු. අඩි 6ක් විතර උසයි, හරිම ලස්සනයි. හිටගෙන ඉන්නවා. පස්සේ විජහාට මම ඒ වෙලාවේ දැක්කා වගේ බොරුව කරන්නේ. දැක්කා වගේ නැගිටලා ගිහිල්ලා ආනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මම මේ ස්වාමීන් වහන්සේ දන්නවා ඇති මාත් බොරුව කරන්නේ. ඊගවට පස්සේ කෝ අනේ නෑ නෑ නෑ එහෙම දෙයක් නෑ මම ඇති වැරද්දක් වුණා සමා වෙන්න. මම මේ ආවේ මේකයි. මේ මුළු රිට්‍රීට් එකටම කොල්ලෙකුට හිටියෝ ආ විතරයි. අද ගෙදර ගියාට පස්සේ ඔයාට ආය යන්න තැනක් නැහැ මේ වගේ තැනකට. හදිසියක් වුණොත් මං ඉන්නේ වේවිගිරි කන්දේ මං එන්න ආරාධනා කරන ආවි කියලා. ඉතින් ඒ ශාංශ මයි ළඟට ඇවිල්ලා හිටියට මම සෑහෙන වෙලාවක් හිටියා. දැක්කා නොදැක්කාසේ. ඒකට සිංහලෙන් කියන්නේ සුද දැක්කට මම ගෑණියෙක්ද පිණියෙක්ද කියලා බැලුවේ නැහැ. සුද දකින්නවා මන්දියාවට එන බව දකින්නවා. අන්න එතන තමයි කෙලස් කපන තැන. ඒන කෙනාට කියලා අයියෝ එන්න මොකද අප්පාරේ මේ කිව්වොත් ඒ මනුස්සයත් ගෙට කඩා වදිනවා. දැක්කා නොදැක්කා වගේ හිටපන්. ඒකට තමයි කියන්නේ දිත්තේ දිත්ත මත්තන් කිය. ඒකට තමයි කියන්නේ සුතේ සුත මත්තන් කිය. ඒක තමයි මුතේ මුත මත්තන් කිය. ඉතින් ඒ අම්මන්ඩි කෙනෙක් ගම රහලත් එක්ක ඉන්න වෙලාවේ ගම ගම මාගේ මේ කරවල දෙන්නේ බදිනවා සූඩියෝ දෙන්නේ. දෙන්න බත් කන්න හදනකොට තම්බි කෙනෙක් පොට්ටනිකාරයෙක් ඇවිල්ලා එමි ඊට ගෙට රිංග ගත්තා. දැන් ඌ යන්නේ නැහැ බත් කනකම්. ඉතින් අර ගම මහගේ සෙල්ලමක් දානවා මෝ කොහොම හරි පිටත් කරන්න. ඉතින් අර කරෝලේ යම බැද බැද ඉන්නවලු බාන්න නැතිලු මුට්ටි. ගමරාලත් අර නිය විය ගහක් අහිනවලු ඒක කවදාකවත් ඉවර නැති ඒක පොලිෂ් කර කර ඉන්නවලු. තම්බි බැලුවලු මේ දෙන ෆුල් සීරියස් වැඩ. ඒ නිසා තම්බි ගවලු මණිකේ නම් මං ගිහිල්ලා ඉන්නංගෙදී අර දෙනට හරි සන්තෝසයි දැන් යන්තම්. තම්බියා කියන නිසා බත් එක බෙදලා රැයට කරවලයි මෙයාට කරලා බෙදගෙන ඉනකොට තම්බි ආපහු හැරිලා එනවලු. එනකොට මේ දෙන්නා කියනවලු මැනිකේ කියනවලු කමරාලට බැදපු මාළු නොබැදපු සේ හොඳයි මේ මා කළ උපමා කිව්වලු. ඒක ගමරාල කිව්ව ඇහැපු නඟුල නැහැපු සේ හොඳයි මේ මා කළ උපමා කියලා තම්බි කිව්වලු ගිය ගම ගිය ගමනත් නොගිය ආතේ හොඳයි මේ මා කළ උපමා කියලා ඌත් ඇවිල්ලා හේතුනාලු. ඉතින් කරවල කෑල්ල දෙකට කඩාගෙන බත් ටිකුත් දීලා කෑවලු. ඒ නිසා එතන ගියා වගේ සලකගෙන ඉන්න පුළුවන්. ඒ වුණාට අපේ හිතේ තියෙන ෂට ගති, අපේ හිතේ තියෙන මායා කරන ගති කාගෙත් එකයි. මේ කකුලේ හිත පාත්තන්න තියෙනකොට මේ රූප, ශබ්ද, ගන්ධ රසත් එක කතන්දර හදන හැටි. වැල්වටාරම් කතා කරන හැටි. ඒකේ කිසිම අකුසල ගතියක් පේන්නේ නැහැ. මුත් අපාගාමි. ඒ දකින්නේ දේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න ගියොත්, අංග ප්‍රත්‍යංග බලන්න ගියොත් දිට්ඨිය දිට්ඨ මත්තන් වෙන්නේ ඒන හැම එකක්ම අහ කියන්නේ රෙද්දස්සේ දාගත්ත වෙනවා. මෙතන හරියට ආස්වාදනයලා ප්‍රසවාසයට යනකොට අතරමැද දකින්න ආසේ ඕනම කෙනෙක් මගේ විශේෂේෂ්ඨයට ඇතුල් වෙන්න හදනකොට රූපයක් මාර්ගෙන්, ශබ්දයක් මාර්ගෙන්, ගඳක් රසක් පහසක් මාර්ගෙන් අපිට ඒක වශයේ පාත් ගන්න පුළුවන්. අපි හොඳටම සතිමත් නම් අපි කරන වැඩේ 100%ක් කරනවා නම් කිසි කෙනෙක් එහෙම බාධා කරන්නේ අය උකසයි ළඟට ඇවිල්ලා <coughs> කියනවා බාධා කරන්නේ නැහැ. කරන්නත් එපා. අපි එහෙම කරපු සාපේ තමයි අපිට තියෙන්නේ. අපි අනෙක් කෙනෙක් වැඩ කරද්දී අවධානය ගන්න ගියාම එමස කෙලිම පිටට තට්ටු කරලා කතා කරනවා. හෙන ගහන අපරාධයක්. ඒක නිසා ලියලා තියෙනවා මේ වර්ක්ෂොප් එකක් වැඩ කරගෙන ඉන්නවනම් වර්ක්ෂොප් එකට කවුරුත් ගෙන්නන්න එපා. ඒ වෙලාව මේ සීරුවෙන් උපකරණයක් එක්ක වැඩ කරන ඉල්ල කවුරු ඇවිල්ලා පිටට තට්ටු කෙරුවොත් කරන්ට් එකක් ඇවිල්ලා මහා අවුලක් වෙන නිසා කියලා දෙනවා වර්ක්ෂොප් එකට ඈතින් බෙල්ලක් තියලා තියන්න කවුරු එනවනම් බෙල් එක තද කරන්න කියන්නේ. යන්න එපා කාගවත් කාගවත් මේ විශේෂ ශාස්ත්‍රය ඇතුළට. අපේ දරුවයි කියලා මගේ සේවකයයි කියලා එහෙම අයිතියක් නැහැ. එයාට තියෙනවා පූර්ණ අයිතියක් ඒ තමන් වඩාගත්ත දැහැන රකින්න. අපිට තියෙන එක අරසා කිරීම අපිට පින් කරගන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වැඩියත් තමන්ගේ භාවනාව කඩා ගන්න ඕන ගමන් නැහැ. බුදුදහමසේ හොඳටම දන්නවා. බුදුන්සර් කරන ගෞරවය තමයි ඒ දැහන දිගටම කරගෙන යන්නේ. එහෙම නැත්නම් උපේක්ෂාව. බුදුහාමුදුරු එන්න හදනවා කියලා අපි නඟලන්න පටන් අරගත්තොත් අපරාධේ බුද්ධෝත්පාදයක් ලෝකේ සුඛයක් වෙන එකක් නැහැ. සුඛෝ බුද්ධානං උපාදෝ වෙන්නේ නැහැ. එතනදී සතෝ සම්පජානීව මම මේ කරන්නේ මං හදාගත්තු උපේක්ෂා හිත. හරියට පිටියක් මැදපත් කරපු පහනක් එහාට වැන්නවා මෙහාට වැන්නවා එහාට වැන්නවා මෙහාට වැන්නවා හරස්තු ලඟුන නටද්දී අපි හිතන්නේ චිමිනියක් දැම්මයි කියලා. ඒතර පහන් දැල කෙලින් හිටිනවනේ උඩ. අන්න ඒ වගේ හිතක් තියාගෙන කෙනෙකුට කවුරු හරි කියලා බාධා කරනවා නම් එයා කවදාවත් භාවනා කරපු කෙනෙක් නෙවෙයි. භාවනා කරපෙකන කවදාවත් එහෙම කරන්නේ ඊට කල්ැතුව ඈත ඉඳලා ඉංගියක් කරනවා. කරලා තමයි දහන කඩන්නේ. ඒ නිසා කුමරියකපා සලඹ සැලුනා. කුමර බඹසර අසපු වේමා සමවැදී වුන් දැහැන බිඳුනා. ඉතින් අපි බලාගෙන ඉන්නේ කුමර පාසලඹ සැලෙනකන්. මේ දැහැන පැත්තක තියලා ඒ කියන්නේ නීවරණ ගැන හැඟීමක් නැහැ. මේ සතෝ සම්පජානෝ උපේක්ෂාව පවත්තන්න දන්නේ බුදුජානන් වහන්සේ බෙදු වෙන්නේ හෙට කියලා මාරයා ගිහිල්ලා එන සෙල්ලමක් දාලා ආවා පරිදුරා. පරිදුනාට පස්සේ ගෙදර ගියාට පස්සේ අපච්චි මොකෝ නිකන් අප්සෙට් එකේ කියලා තන්නාරති ළඟ ඇව්වා. අනේ බෑදුවේ හරි අමාරුවක වැඩනා. මේ මනුස්සයා දැන් බුදු වුණොත් එimhe ඔක්කොම කොට දානවා. මිනිහා ෆයිනල් ගේම් එකේ ගහනවාද මට කරන්න දෙයක් නැහැ දැන් කියලා. නෑ නෑ සිම්පල් අපි කියලා වැඩ දීලා ඉන්නම් කියලා තණ්හා රති රංග ඇවිල්ලා ආපෝ තණ්හා රංගන්නා රති වයන්නා අර තාලෙට ගියේ ගයතෙයි තෙතෙයිතෙයි බුදුරජාන්සේ ඇස් දෙක ඇරලා බැලුවේ නෑ ඔක්කොම නැටුම් ඉවරයි. নিকමට හරි බුදුජානනාචිට මනාපමනාප පහළ වුණා නම් එතකොට බුදු වෙන්න පුළුවන්කමක් තියෙයිද? මාහරයට කරන්න බැරි දේ දූවරු ඇවිල්ලා කරනවා. ඉතින් ඒක නිසා එතනදී Tamange හිත බේරගන්න එකට මාහරයට දොස් කියන්න බෑ. තනරති රංගට දොස් කියන්නත් බෑ. ඒ වගේ දෙයකට වෙනකොටනේ මරණ මොහොතේදී අපි මූණ දෙන්නේ. කොහෙට යයිද? දැන් මේ තාම මැරෙන්න කල් තියෙද්දි මේ භාවනා කරනකොට මේ හිත පැදුරටත් නොකිය පයින්නෝ. මරණ මොහොතේ කහට චෝදනා කරන්නේ. නිසා දැම්ම එන්න දෙන්න උවට. එන එන එකට කියන්නේ ඕන්න හරි මම සූදානම්. උඩ සද්ද එන්නේ වරේ. රූපේ එන්නේ වරේ. ගඳේ එන්නේ වරේ. රසේ එන්නේ වරේ. පහසේ එන්නේ වරේ. හිතුවින මම බලනවා මගේ හිත කොච්චරක් පිටියක් මැදපත් වෙන පහන් දැල්ල වගේ සැලෙනවද? හැම එකක්ම මගේ චරිත ලක්ෂණයක්. ඒකට කියන්නේ personality traits. එහෙම නැත්නම් චරිත ලක්ෂණ. ඒකත් මම අවබෝධ කෙරුවේ නැත්නම් කවුරුත් නැහැ. ඒකට කලබල වෙලා අරුවට ගහන්නයි මූට දොස් කියන්නයි ස්තුති කරන්න යන වෙනුවට ඕන කෙනෙක් ඕනේ දහං ගැටයක් දාපු දාවයි මම මෙතනදී නොසලන මනසක් ඇති කරගන්න පුළුවන් නම් ඒකට කියන චලංග සමන්නාගතෝ හෝති. රූප ආවට සැලෙන්නේ තද්ද ආවට සැලෙන්නේ ගඳ රස පහස හිතවිලි ආවට සැලෙන්නේ ඒන හැම වෙලාවෙම Tamange ප්‍රතිශක්තිය වැඩෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන් නම් දේශනා સમાપ્ત කරේ මං කියනවා ආයේ නිවනක් ඕනේ නැහැ. ආයේ වෙන නිවනක් ඕනේ ඕක දන්නවනම් අපි ගොඩ. ඒ නිසා මෙතෙක් හම්බ කරගත්ත අපේ සියලු සද්ධා පිළිය සත්‍ය සමාධි ප්‍රඥා ඔක්කොම එල්ල කරලා ඒ බාධක ස්ථානදී ඒක හරියට උපකරණේ පාවිච්චි කිරීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා ආශීර්වාද දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා